ජයලා තියෙනවා. මේ යෝගාචර මහා සංඝරත්නය අවසරයි. ලෝ දෙරුවන් තරණයි. දෙරුවන් තරණයි කියලා නාමයෙන් මෙන්න විදිහට කතා කරන්නේ දැන්. ඔබ නාමයකට පස්සේ නාම මාත්‍රේ කතාට ආයෙනවා. කාලේ වශයෙන් ආවද? අපි කියනවා මේ හොඳයි අපිත් පටන් ගන්නයි හදන්නේ. ඉතින් අපි යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම මේ නිවාසිකව ගත කරන පාලක මහත්තුතු සම්බන්ධ කරන අපි හැම සෙනසුරාදාම ඒකමාරක කාලයක් සඳහා ධර්ම සාකච්ඡාවක් කරන්න පුරුද්දක් කරගෙන ඉවිල්ලා තියෙනවා. අදත් අපිට අවස්ථාව සැලසලා තියෙන එකටයි. ඉතින් මේ විනාඩි මුල් ස්වල්පයේ අපි විවස්ථා සීවත් කරගෙන චාරිත්‍රයක් පවත්වන්නේ. ඊගාට වාරය ක්‍රමයේ ධම්මපද කතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවකදී මාතෘකාව අපේ ගන්නවා. ඊට පස්සේ ඉතින් සභාවේ මෙහි හෝ මෙල්බන් වල හරි පින්නත්න්ගේ අභිමතයේ පරිදි විරුද්ධ ධර්ම සාකච්ඡාවක් බාර පත් කර ගන්න.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 හැමදෙමින්ද කඳ දුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනී යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම ආදී කතාද විසභාග කතාද නොකළ යුතුය. වැඩිමාල් සංගුණා ආදර ගෞරවයට නැමී සිට හෝ ඉඳගෙන කතා කරනවා. දරුවන් ඇඟල්ලා ආදරණු දැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇති වනසේ නොහැදෑරිය යුතුය. තමන්ගේ යන හැඟීම් නිසා හෝ හිතවත් යන හැඟීම් නිසා හෝ අනුර තර්ජන ආදී නොකරනු වැඩි මහල්ලන් නොවිචාරා නොකල යුතු දේ ගැන නිසිතේ පිළිපැදිය යුතුය. ඇතුළත හට ගන්න අධිකරණයක් ඉදිරියටකින් පිටතට නොදී යුතුය. පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලහදී පහළ වෙනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු අතයෙන් ආජාධිකරණයකට උදායි. ධර්මයේ පිළිබඳ උද, සාස්ත්‍රයේ පිළිබඳ උද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවේ. ඊරණයකට නොබැසී එන කර්ම ඉදිරිපත් කරගෙන උරුම් වාද විවාද පටලවා නොගතයි. සෝබන්තෝ වනං රාජානෝ මුත්තානං විභූතිතා යතහා සෝභන්ති අතිනෝ සීල භූෂණ භූතිතා යනු හේයි සීලාභරණේ මමුත් নানা ප්‍රකාර අංග භූෂණ අස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්ති කිලමතාන් යෝගේට අයත් අයත් වෙන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ධනය වර්ධනය කොට ශරීර සෞඛ්‍ය අපේක්ෂාකට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති. විලං කර්ණාදී සුදු කර්ණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩන ප්‍රවේශය. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර හරියනවා කි කර්ණක් පැමිණි කල්ලි ආරක්ෂක උපසමන ගොස් නොතමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයින් හිතේ දුබලකම් ගැනීම හොඳින් කලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකින්න දුතාංග ආදී ආචාර උපාත්‍යාදීන්ට මුච් සේසන්ත නොදන්නසේ කළ යුතුය. න බික්කවේ ඒනිති පරියායන ජාතුරුපදේශං සාදී තමන්ගේ වදාළ බැවින් රන් විදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිළිහිටවීම මුදල් අනුව පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් සම්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණ වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාලවල පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් අමිත් ගියේ විනා නැවත භාර නොගතිය යුතුය. යෝගාශ්‍රමී කාර්යක්ෂමතාවය අනුමැතිය ඇතිවම අපිනවදන තුන් ඉදිරිීම හෝ බාර ගැනීම හෝ කළ යුතුයි. එසේ නොමැතිව හිතමත ඒකි කරන සේනාසන යෝගාත්ම සංස්ථාගත රත්න කරගත යුතුයි. විහාරාධිපති තනුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාර ශිෂ්‍ය પરම්පරාවට අයත් වන සී ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරා නොගත යුතුයි. නැවතී සිටින් දැරකින් අන්තනකට යාමේදී වැඩි කියන්ගේ අවතර පත්‍යක් අගෙන යා යුතුයි. ඒ විචාරයේ ඇවිදින අතිකරු ශිෂ්‍යයන් කාර්යස්භාවයේ නීමේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී යුතුය. වික්ෂ සාමණේර සංගණ ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංකා සංඥා ලේකාධිකාරීන් වහන්සේ විසින් ඉදිරිපත් කළ යුතු බැවිණු උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශකත් ලියාපදිංච කිරීම පිණිස මාතයක්ව ඉදිරිපත් කළ යුතු බැවිණු යෝගාසමයේ සීනාසනයන් පැවිදි වූ දුක පැවිදි වූ අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිමද වාස්තාවක් නොකමාවකාර ස්වභාවයට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකාරාමයේ මහානිකායගත් දේකල්කාරී වහන්සේ වෙත දැනුම් දී ඉරාගත ආරණ්‍ය අනුකූල සම්ප්‍රදාන කූලව යෝගාශ්‍රමී ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කරනු ගතියි. බද්ධ සීමා සම්මත කිරීම, කවිති කිරීම ආදී ආසනික කරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාසමාධිපතින් වහන්සේගේ අන්තර්මැතව සිදු කළ යුතුය. යෝගාසමයේ සියලු සේනාසනයන්හි යෝගාසමයේ දිනචරියාව කතිකාවත අඩමකට වරක් කියවා මේ පරමාර්ථයේදී ගැනීම යුතුය. මේ નિયમિત ව්‍යවස්ථාවන් බෙදිමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්යලක් ආවාද කොට අර්ධෝගේ අත්පතේ සටහන් කළ යුතුය. ඥාතත් වර්ධයේදී නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණනින් බහැර කළ යුතුය. මහතෙරුවද ඒවත්තා උල්ලංඝනය කෙරේ නම් දඩුවක් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමී කතිකාවතනි. මේ කියවන්ට යෙදුනේ අපේ විවස්ථාවේ දෙවෙනි කොටසයි. මේකව දවසට අපිට යෙදෙන්නේ යෝගාචර දිනචරියා බව දීපත් කරමින් මේ විවස්ථා කීපක් කිරීමෙන් කරනවා. මෙතනින් සමාප්ත කරනවා. ධම්මපදයේ ගාමණයනම් රහත් වූ එක්තරා ගමන කරව තවත් නවර දෙව්රම ජයින් විරජමාසී නං කපටිච්ඡං අනාසවං උත්තමත්තං අනුප්පත්තං තමහං භූමි බ්‍රාහ්මණංති අන්වය ජයින් විරජං ආසීනං කපටිච්ඡං අනාසවං උත්තමත්තං අනුප්පත්තං තං අහං බ්‍රාහ්මණං භූමි වාක්‍යය දහන කරන කෙලෙස් නැති කරන ලද කිස ඇති රහත් කලපත් කරන ලද කිස දහන කරන කෙලෙස් රාජස් නැදී කෙලෙස් දහන කරන කෙලෙස් රාජස් නැති කරන ලද කිස ඇති රහත් කලපත් සූල් බ්‍රාහමණයාය අර්ථ දහන කරන කෙලෙස් මට්ට සඳහා හිත විතර විත්‍රයානදී එකග එකඟ කර ගැනීමක් දහන වැඩමෙහි නියලී වෙතෙන රාජස් නැති රාජස් ඇ කිලුටු රහිත වූ වෙනෙහි බුද්ධකලාව වුණා වූ කරන ලද කටයුතු යත්තා වූ සෝවාන් සෙදගමි අනාගමි රහත් යන සිව් මගින් එක් එක් මගක මගකදී කොට නිම වූ දුක දැනීමය සමුදය දුරු කිරීමය නිරෝධය පසක් කිරීමය මග වැඩිමය යන සලොස් පිට ඇත්තා වූ කෙලෙස් නැති රහත් ඵලයට කර්ණියා වූ ඒතනත්තා මම බ්‍රාහමණයයි කියමි ජායින් දහනය සිත විතර යානදී එකඟ කර ගැනීම සමාධි වැඩිමය අප්‍රමාද වර්ග තුන්වන ගයේ විවරණය බලන්න විරජ රාජස් නැති බවය රාදෝස්සය කෙලෙස් රහිත බවය ආසීන හුදකලාව හිඳීමය සමූහයේ නොයලි මහ වෙනෙහි එකලාව විසීමය අතවිච්ඡන් කරන ලද කිසැති බවය රෝහන් සෙන්දගමි අනගමි කහක් යන සිව්මග නැණින් දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන සිව්පස් දහම් පිළිබඳ අවබෝධයේ පිළිවෙලින් අරිඤ්ඤා පහාන සත්‍විරියා භාවනා යයි සිව් වැදෑරුමය මේ සතර ආයුරින් සතර මඟින් කරන කර නිමාන ලද සලෝසාකාර අවබෝධය ඇත්තාය අනාසවං කෙලෙස් නැති බවය කෙලෙසුන්ගේ මිදුණු කුරුල්ලය අරහත් සවක පස්තන ගයි විවරණය බලන්න උත්තමත්තං උතුම් ඵලය රහත් ඵලය ලෝතුරා සකතට පැමිණීමය නිදානය දෑගොත් සලකා උසස් බව පැතීම එක්තරා බමුණේ නැවැත් නුවර වෙතන එක්තරා බමුණෙක් දවසක මෙසේ සිටුයේය. බුදුන්ගේ සව්වෝ නොඑක් නෑ නොඑක් බෑගොත් ඇත්තෝය. නොඑක් කුලවලින් පැවිදි වූෝය. බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වූවන්ට පමණක් නොව අනෙක් කුලවලින් පැවිදි වූවන්ටද බ්‍රාහ්මණයයි කියති. මම උතුම් බෑගොත් ඇති බ්‍රාහ්මණයෙක් වෙමි. පිරිසුදු බ්‍රාහ්මණ පෙළපතකින් පැවතෙමි. එහෙයින් මට බ්‍රාහ්මණයයි කිව යුතුමයි සිටි. කලක් එසේ සිතමින් සිට දවසක දෙව්රම් මෙහෙරට ගොස් බුදුරදුන්ගෙන් මෙසේ ඇසුයේය බමුණා බුදුරදුන් වහන්සේ ඔබගේ සවුව නොයෙක් බෑගොත් ඇත්තෝය නොයෙක් ක්ලෝයෙන් කැවිදි වූෝය ඔවුන්ට බ්‍රාහමණයයි කියති මම නියම දෑගොත්තරි බ්‍රාහමණයෙක් වෙමි පිරිසිදු බ්‍රාහමණ පෙළපතකින් පැවතෙමි එහෙයින් මට බ්‍රාහමණයයි කිව යුතුමය බුදුරද බමුණ දෑගොත් දෙකින් බ්‍රාහමණ වූ වත් පිළිවෙතින් පිරිසිදුවත් ගමන දෑගොත් දෙටින් බ්‍රාහමණ වූ වත් පිළිපෙත් වත් පිළිපතින් වත් පෙළපතින් වත් ගමන දෑගොත් දෙටින් බ්‍රාහමණ වූවත් පෙළපතින් පිරිසුදු වූවත් ඔබ ගන්නාන්ට බ්‍රාහමණයයි මම නොකියමි. අවු බහැර කළ රහතුන්ටම බ්‍රාහමණයයි මම කියමි වදාළේය. ඒ නිමිති කොට දහන කරන අජත් නැති වෙනේ උදකලාව හිඳුනා වූ සිව් මඟ නැණින් කරන ලද කටයුතු ඇත්තා වූ කෙලෙස් නැත්තා වූ උතුම් ඵලයට පැමිණියා වූ ඒ පිඟුල් පිඟුලාම බ්‍රාහමණයයි මම කියමි වදාරා ඒ බමුණා සෝවාන් ඵල පිහිට වූ තේක. ඇත්තටම මේ <coughs> මේ ගාථා විතරක් අහනකොට හරි කම්මැලි හිතෙනවා. ඒක උපදින රහත් වෙනාට පස්සේ බ්‍රාහමණයයි කියලා කියන ඉතින් අපි තාම රහත් නැහැ. ඉතින් අපිටත් ඔක්කක් අයිනවා වගේ තමයි මේ ගාථාව අහගෙන ඉනකොට වැටෙන්නේ. මේකෙන් කියන්නේ සර්වචනාධික අර්ථකථන දෙනවා මේ බමුණෙක් වෙන්න නැත්නම් බහිත පාප කියන පාපේ දුරු කළා වූ කෙනෙක් වෙන්න අවශ්‍යතාවය. ඉතින් ඒක මේ හරියට මේ ඉස්කෝලේ යන ළමයෙකුට දොස්තර කෙනෙක් වෙච්චාම මෙන්න මෙහෙම වෙනවා මෙන්න මේ සුදුසුකම් තියෙනවා මෙන්න මේ හැකියාවල් තියෙනවා කියලා කියනවා. ඉතින් අරට නාම තියෙන එකට යණ්ඩා තාක් නමුත් ඕම ඈත තියෙන ළඟා වෙන්න බැරි වාගේ එකක් කියලා හිතනත් එහෙම හිත වැටෙන පැත්තකටයි තියෙන්නේ අප්පා බොහොම අමාරු මේ මේ විභාග පාස් වෙන්නත් ඕනේ අවුරුදු පහක් ඉගෙන ගන්නත් ඕනේ ප්‍රායෝගික කරන්න ඕනේ ඊට පස්සේ මෙහෙම මෙහෙමයි කියලා සමහර බය හිතා ගන්නවා ඉතින් සමහරුන්ට නම් හිතනවා නමුත් මේකට ක්‍රමයක් තියෙනවානේ ඒ ක්‍රමෙන් අපි මේ ක්‍රමීට වැඩ කෙරුවොත් හරිනම් හරි වැරදි නම් වැරදි කියලා කාගවත් වැඩක් නෙමෙයි කරන්න පුළුවන් කියලා ධෛර්යය ඇති වෙනත්ොත් තියෙනවා නමුත් අර නිදාන කතාව අහනකොටයි මේකේ පූර්ව අපර සංදි ගැළපීමක් සිදු වෙන්නේ ඒ වකට පැමිණිච්ච දරුවත් යනසේ කටු මේ සමාජ විප්ලවයේ බරපතල තමයි මොකද හොඳටම දැන් උනත් ලංකාවේ ගත්තොත් ඔය කුල ભેදය ක්‍රමයෙන් තුනී වීගෙන ගියාට ගංගල හරියට ඕක බලපාන. ගංගල නෙවෙයි ඔය නිකාය වලත් බලපාන. කොච්චර කයිදලා කටයුතු කරත් අර මේ කම්පැවිදෙන් ඉස්සලා මම දන්නේ නැහැ මේ නිකාය තුනක් තියෙන බව. දන්නේ නැහැ හොයන්නෙම නැති දේවල්නේ. ඊට පස්සේ මේ එක්කෙනෙක් දන්න කියන එක්කෙනෙක් කියවුවා මේ යන්නිකායේ අනිත්‍ය වෙනස දන්නවා. මම කව කියලා ඊට පස්සේ ආ සියන්නිකායේ ගොයිගම විතරයි පැවිදි කරන්නේ. අනිකට පැවිදි කරන්නේ නැහැ. ඉතින් මට ඉතින් කියන්න දෙයක් නැහැ. ඔය මොනවා කියන්නේ. ඉතින් අපිට අපිට කොහොමදක්වත් මම පැවිද්ද කබස කියා ජීවත් තිබුණේ නැහැ. එදාට පැවිදි කියන එක විහිළුවක් මට කියන්නේ. ආශ්‍යක් විදිය. ඒක දෙල ඒ අම්මා කියනවා ඒ වුණත් රාමඤ්ඤනිකායේ වුණත් ආරක සභාවේ මොකක් නිලියක් දෙන්න ඉස්සලා කුලේට බලන්න. මේක නෑ කියලා හත්ත නිකායයි. ඒක තමයි මේ අඩුකුලේ අයට තියෙන නිකාය. ඒ වුණත් ඒකේ නිලයක් දෙනකොට හැම වෙලාවෙකම හොයලා බලන්න ඉන්නවා. අන්තිමට තීන්දුව කරන්නේ ඒක ඉහළට යනකොට කපල දානකොට කොච්චර පහසුකම් තිබුණත් මෙයා උඩට ආවොත් ගියන්න මොනවා කියන්නද. එහෙම නැත්නම් වෙන වෙනව ගැන කතා කරන්න දෙයක් නෑ. මොකද මේක ඒ තරම්ම හැම සිවිය ඇට ලේ මස් නාර සිවි විදගෙන ගිය ධර්මතාවය. ඒකේ මූලාශ්‍රමය තමයි හගවතනවා. ඉන්දියාව කියලා කියන්නේ. සර්වඥාන්සේ ප්‍රතිජේ දඹදිව තමයි ඒකේ මුල. අනික වගේ එච්චරම නෑ. එංගලන්තේ තියෙනවා ආර්ථික මට්ටම්. එතන කියන්නේ බුරුමේ තියෙනවා ಜಾති. බුරුම ජාතික, ශ්‍රියන් ජාතික, ඒ මොන් ජාතික කියලා ಜಾති අතර වෙනස් වෙනවා. මොකද ඔක්කොගෙම කුල ભેදයක් නෑ. මුස්ලිම් අයගේ එහෙම එකක් නෑ. දැන් දෙකක් තියෙනවා. ශීක් මුස්ලිම් සහ දෙකක් බෙදලා තියෙනවා. නැත්තම් බෙදෙන්න ඒ කටකෙත් බෙදෙන්න බෑ. කතෝලික ආගමේ ඉංගලන්තේ තියෙන පන්ති මට්ටම් තියෙන්නේ. එතකොට ග්‍රීසියෙත් තිබිලා තියෙනවා උගත්කම් අනුව මට්ටම් කීපයක් තිබිලා තියෙනවා. ඉන්දියාවේ තමයි එකම ඔය මේක තිබිලා තියෙන්නේ. ඉතින් ඒ සර්වඥාන්සේ මේ නිසා ජාතිය හුලතෝම හොයලා බැලුවා මව් කුස පිළිසිඳ ගන්න ඉස්සරලා. මොකද ගිහිල්ලා අඩු කුලේ කෙනෙක් වෙලා ඉවල සටන් කරා නම් එතකොට දන්නවා මේ Tamange අඩුපාඩුව කියා ගන්නයි ඒක මතු කරගන්න හදන්නේ. ඒ නිසා උන්වහන්සේ එවකට පැමිණිච්ච උපරිම උත්තරම જાතියද කියේ. හැබැයි ඒක බුදුහාමුදුරන්ට උත්තරම වුණාට ඉන්දියාවේ උත්තරම જાතිය බ්‍රාහ්මණ. ඒ සත්පුදු පියාණන් වහන්සේලාගේ පළවෙනි බුදුරජාණන් වහන්සේලා තුන් දෙනා වගේ බ්‍රාහ්මණ කුලය. අපේ සර්වඥාන්සේ එකතුනේ බ්‍රාහ්මණ කුලයේ ඉඳලා රජ කුලයට මාරු වෙන ශිෂ්ටාචාරය කියන කාර්යය. සර්වඥාන්සේ මහා විරය දෙන්නම රාජ කුලයේ. ශාස්ත්‍රීය කුලයේ ඒ දෙන්නම නැගිටලා බ්‍රාහ්මණ කුලේදී අඩුපාඩුකම් ටික පෙන්නලා දුන්නා. හැබැයි ඉන්දියාවේ පැවතිච්ච එකම හේරිත බ්‍රාහ්මණ කුලේ තමයි උසස්ම. ඊගාට ශාස්ත්‍රීය ඊගාට සුද්ධ වෛශ්‍ය හතර තිබුණේ. මේ ඉතින් ඒ නිසා භගවතුන්වහන්සේට සිද්ධ වුණා ඒ ඒ එක විදිහක විප්ලවයක් කියන්නේ. විප්ලවයක් කියන්නේ ඒවක්ල කරන්නේ සමාජ ක්‍රමය කඩලා සම කරන්න හැදුවේ. සම කරන්න හදනකොට උන්වහන්සේ ආවේ සම්ප්‍රදාන කුල ඉහළ තැනටම නෙවෙයි. සම්ප්‍රදාය සමාජික වශයෙන් බලවත් වෙච්ච එකට. බලවත් වෙලා තිබුණේ ශාස්ත්‍රීය පෞල් තමයි රජ බල වෙලා බල වෙලා තිබුණේ. ඒක Hindu ආගමේ කියලා කියන්නේ කියන්නේ Hindu වේදයේ මම දන්නේ පොඩ්ඩ හැටියට. ඒක තමයි මේ ලෝකෙ පිරිහෙන ස්වභාවය. මුල්ම කාලේ බ්‍රාහ්මණයන්ගේ දේ තමයි බලවෙන කවුරක්වත් වාද කරන්නේ බ්‍රාහ්මණ තමයි රාජ්‍ය බලයේ තියෙන ආර්ථිකේ රාජ්‍ය බලයේ තියෙන. බ්‍රාහ්මණයාගේ අර්ථශාස්ත්‍රය අර්ථශාස්ත්‍රය කියලා කියන්නේ අපෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම ප්‍රශ්නයක් නැතරිකර බ්‍රාහ්මණය. ඒ ශාස්ත්‍රීය කටියට බාධා දීලා ඒකත් මේ ගමන මොකද කරන්නේ මේ පුරোহিত වෙනවා. රජුරන්ට අත්යෙන් දකින්න අනුශාසනා කරගෙන ඉන්නවා. රජුට රාජ්‍ය පාලනය කරනවා. මේ රජුට කවදාකවත් පුරোহিতින් අහන්න නැතුව කරන්නේ. ඒකට වෙළඳ කුලයේ රජගුව අතරේ වෙළඳ කුලයේ යට තමයි වෛශ්‍ය කුලෙ හිටියේ. මේක පිරිනකොට බ්‍රාහ්මණය වැටිලා රජ වෙනවා. රජ කුලෙ ඉස්සරහට එනවා. ඉස්සරහට ආවට පස්සේ රජුරුව වැඩියෙන්ම මේ ගැම්ම ගන්නෙ බමුණන්ගෙන් නෙවෙයි වෙළඳ කුලෙන්. සිටුවරනේ. ඉතුරු ටික අතට අරගත්තට පස්සේ රජුරෝ ඒක පාලනය කරපහම බමුණන්ට අර තියෙන සම්ප්‍රදාන වල රැකීමක් තියෙනවා. දැන් එංගලන්ත රජෙක් රජෙක් පවුර වගේ අත්තකට ලයින පාර්ලිමේන්තු වැඩි කෙනෙක්. මේක ගිහිල්ලා ඊගා පරපාව තමයි වෙළඳ පුරේ රජ වෙනවා. ඒක තමයි ආර්ථිකය කියන්නේ. ඒක තමයි ඉල්ලුම සැපෙම නීම කියන්නේ. වෙළඳ පුරේ රජ වුණාට පස්සේ සියල්ල මුදලට තියෙනවා. මොකක්වත් නැහැ. ආය කුල බේද අනම්මන මොනවත් නැහැ. සුදුසුකම් මොකක්වත් නැහැ. සල්ලි දෙන එක නෑ. ආර්ථික මට්ටම තමයි යන්නේ. ඌකට පස්සේ අවසාන එක තමයි සේවක අර්බුද. සේවකයන් විසින් අර්බුද කරලා ඒ වෙළඳ කුලයේ සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් අපි කියන වෘත්ති අයිතිවාසිකම් කොට ගන්න. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ආය මොන්න කවුරුවවත් ගොඩ ගන්න බෑ. ඒක තමයි අපි අද ඉන්නේ උන්න වෙළඳ කුලයක් සේවකයන් අතර මේ කියන්නේ සුද්ධ ආ කියන්නේ සාමාන්‍ය සේවක කුල ඒ කුල අධිවේගය. ඉතින් ඒකට මහා සර්වඥාන්සේගේ සීස් මහා සුපින ජාතකයේ කියනකොට මේ හංසයෝ කොම් වෙලා කපුට රජ වෙන වෙලාව. ඒක තමයි කලියුගය කියලා කියන්නේ. කලියුගය කියලා කියන්නේ සංකර යුගයක්. ගහමු ගණන් ගන්නෙත් නෑ, රජුරෝ ගණන් ගන්නෙත් නෑ, වෙළඳ මුදල් දිව බලන් ගන්නෙත් නෑ. පොට්ට වැඩිච්ච ගමන් ස්ට්‍රයික් එකක් කරනවා, සම්පූර්ණ වැඩ නතර කරනවා. අරකට වෙනවා අයිතිවාසිකම් දීපලයි. ඉතින් ඒ ඒ යුගයම බලනකොට බමුණු කුලයෙන් රජුගුලට පැමිණීම පිරිහිමක්. රජ කුලයෙන් වෙළඳ කුලයට පැමිණීම තව පිළිවීම. වෙළඳ කුලයෙන් මේ වෙළඳ කුලයට මේ සේවක කුලයට පැමිණීම තවත් පිළිවීම. කොහොම හරි ඒකේ ਸਰවඥාදී පහළුනේ බ්‍රාහ්මණ කුලයේ වංශය යට ගිහිල්ලා වෙළඳ මේ රජ කුලයේ මත වෙන වෙලාව. මේක විශාල සටනක්. ඒ නිසා ওই මහාවීර සහ ගෞතම කියන දෙන්නා ඉන්දියා ඉතිහාසයේ බොහෝම වැදගත් තැනක් ගන්නවා. මේ බමුණු කුලවල තිබුණු මට බොරු කරලා මේගොල්ලෝ එළියට බහැලා කාටවත් ඇවිත් දැනගන්න. ඒකෝට තිබුණේ මේ තපස් පැවිද්ද. ඊටදිනේ ආජීවක පැවිද්ද. සර්වඥ පැවිද්දා කියලා දුන්නාට පස්සේ උන්වහන්සේ බුදු වෙන දවසේ ඉස්සරහට හීනයක් දැක්කා හතර දිහාට මිනිච්ච අනු හතර දිනේ ඇවිල්ලා කකුල් දෙක ආඩ ගන්නට පස්සේ ඔක්කොම එක වන්නපත් වුණා. මොකක්ද හතර කුලින් ඇවිල්ලා පැවිදි වෙනවා කියන්නේ. ඊට පස්සේ සරුවචනාංශී අට සම්මත වචන ටික පාවිච්චි කරා. උන්වහන්සේගේ ආර්ය ධර්ම විනේ ඉහළටම කියගෙන රහතනාදෙට අර බමුණු කියන නම දුන්නා. ඒ දුන්නේ කෙලස් කපා හැරගෙන අදහස. ඉතින් මේක බමුණන්න මොනවා කරන්න ඒක පැත්තකට දාලා නිකන් කියන කමන්නේ ඇද ඇද ගහිල්ලක් වුණා. කියන්නේ මැරිච්ච මිනිහටත් ගහන එකක් වුණා. ඉතින් අර සෝපාක අසුචි විසන් දරුවට උනත් තමයි කෙලස් තුරු කරන උද්වාක්මයි. ඒක ලස්සනට කියලා තියෙනවා මේ සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල සූත්‍රයේදී මේ ශ්‍රමණේක් වීමේ ඵල පැවිද්දේ ප්‍රයෝජන. ශ්‍රමණේ කියන්නේ ගීගයට හැරිය කියන හුදු අබිනිෂ්ක්‍මණයේදී ඒකදී අජාසත් රජුරෝ ඒක යන සාකච්ඡාවක් කියන්නේ අජාසත් රජුරෝ කියලා කියන්නේ තින් සෝවාන් වෙන තරම් බින්දුනා උතර බින්දු ගහත කකුසල කර්මේ නිසා කරගන්න බැරි වුණා නමුත් ධර්ම සංගායනා කරන තරම් හොඳ සද්ධාර්ථ තුන කෙනා. අන්නේ ඒ ඒ අජාතක රජු ඇවිල්ලා සර්වචනාතික තියෙන මේ විවේකී ආගය කරනවා. මේ කියන්නේ ඒ කියන්නේ නිෂ්කලංක ජීවිතේ. ඒක සර්වචනාතික කියනවා මේ පැවිද්ද කාටත් උක එකයි. පැවිදි සම්පතක් මේක. සමන ඵල, සාමාන්‍ය ඵල කියලා කියන්නේ එක තැනකදී මේ සර්වචනාතික කියනවා රජතුමාගෙන් අහනවා රජතුමාගේ සේවයට ගන්නේ කිට්ටුවන්ට ඇමති මණ්ඩලවලට ගන්න හොඳ කුඩුවක් ධනවත් හැදිච්ච පවුලකින්. ඊට පස්සේ ඔය ඇත්තත් මේ පාපල සේනාවල් වල වැඩ ගන්නේ ඒ ඒ කුලවල කට්ටිය ඒකට එච්චරම ওই වෙළඳ කුලයකට එහෙම රටෙන්නේ නැහැ. ඉතින් එහෙම කරලවල ඒගොල්ලන්ගේ සේවකයෝ ගන්නේ සාමාන්‍ය ශුද්‍රව අත්තල හොදන්න අත්තල හොදන්න දාල හොදන්න වගේ ගන්නේ ඉන්දීර පවුල් වලින්. ඉතින් එහෙම ගත්ත සේවකෙක් රජුව අඳුරන්න හම්බෙන්නේ නැහැ. එනකොට එන්නේ පස්සාන දාගෙන බුදුන්ට දෙවන්නාස කියන තරම ළඟට ඉන්නේ. ඉතින් රජුව මේ මේ අරුවචනාන්ති අහනවා අජාතත් රජුවන්ගේ එහෙම සේක කොච්චර ඉනවද කියලා කියනවා අනේ මම නම් දන්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය පත් කරගත්ත කන්සෙන් එකක් වෙනවා. වරින් වර ඒගොල්ලෝ ඉතින් අවුරුදු දවසකට වගේ ඇවිල්ලා වැඳලා යනවා. මමත් කීයක් අර දෙනවා. තැනක් දෙනවා එච්චරයි කියලා. ඉතින් ඒගොල්ලෝ කොච්චර බයෙන්ද තමයි ළඟටනවා. ඕ මේ කිසිම මූණ බලන්නේ නැහැ. බොහොම ගෞරවයෙන් තමයි එන්නේ කියලා. ඒක රජු වහනවා එහෙව් එකෙක් ඔය ගීකයට ඇහලා මෙතන ඇවිල්ලා පැවිදි වුණොත් දැන් රජු මොකද කරන්නේ? ඊළඟට කරේලා වදිනවා. අර මනුස්සයා ආයෙත් පස්සේ දෙනවා. ඌව තමයි ශ්‍රවණ ඵලය. ඒක තමයි විප්ලවයක් මෙතන කරලා තියෙනවා. ඉතින් ඒක <clears throat> විඳේ දරා ගන්න බෑ. අද කෙනෙකුට පුළුවන්, වෙලඳුන්න පුළුවන්, සුද්ධාන බවහන්ට විඳගන්න බෑ. ඉතින් ඒක සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙනම බ්‍රාහ්මණ වංශේ වීම සර්වඥාන්ගේ සෑහෙන ළඟා වීම. අනිකුත් ආනන්ද නන්ද රාහුල දේරම ශක්තිවන්තයි. මේ කවුද කාශ්‍යප මහ රහතන් වහන්සේ සිටු පවුල වල නැත්නම් ගෝවිතං කරගෙන ඉන්න හොඳ බන්ධනවත් පවුල මේ දෙන තමයි මේ කවුද සාරිපුත්තු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා නම ගිය මේ බ්‍රාහ්මණ කවුද ඉතින් ඒ විප්ලවයේ ਸਰවචනාංශය හොඳටම තහවුරු කරලා තිබ්බා තහවුරු කියලා කියනකොට හැම ඉහණයකට පැහිච්ච බමුණෙක්ම ਸਰවචනාංශය දැක්කම සමාජ විප්ලවයක් කරපු කෙනෙක් කියලා පැවිදිච්ච පද්ධතිය කඩලා දාලා මේක නිකන් මේ අවුල් කරුවා කියලා. මොකද ਸਰවචනාංශය ඊට පස්සේ ඒ ඔය කියන தත්ත්වය අරන් දුන්නේ යෝගාවචර හෝ භික්ෂු කියන தත්ත්ව දෙතර සමාජ தත්ත්වය එහෙම තිබ්බා. උන්වහන්සේ අධිගෙදිත් යනකොට එහෙමයි ඒව එහෙම තියාගත්තා. ඒක ලිවුණාට පස්සේ ඔය වේරංජ බ්‍රාහ්මණය කතාව අපේ හිතන්න කියවයි මේ විනය පිටකේ ඉස්ලාම වේරංජ බ්‍රාහ්මණයත් ඔයගේ තමයි ਸਰවතන ගාවට යන්නේ. උන්ට තෝම බණින්න. අනින්නේ මොකද? ඒ අසුලගේ ඉගෙනීමකට පැවිච්ච මිනිස්සු පරණ බමුණෙක් වෙනකොට කොයි මිනිස්සුත් නැගිටලා පච්චුග්ගමනේ පෙරත ගමන් ගිහිල්ලා එන්න වාඩි වෙන්න කියනවා. මොකද ඒක කවදාකවත් කරන්නේ. ඇවිල්ලා වැන්දත් නැගත් කතා කරන්නේ. මොන වචන කියලා වචන හතකින් බයිනවා කරවචන. මේ වැඩි හිටිකම සලකන්නේ නැහැ, සමාජ ගෞරවයක් නැහැ. අපි ජීවිතයක් ගත කරන්නේ ඔන්නෝමගේ ඉතින් අර බමුණට හරි ලස්සන උත්තරයක් දෙනවා. සෝනගන්න බ්‍රාහ්මණයාගේ ඒත් වගේ ඒත් බොහොම නම්බුකාර විදිහට බාර අරගෙන කාරණා පහක් අහලා ඉබදී. ඒ චන්ති බ්‍රාහ්මණයා වට පස්සේ 500ක් බමුණොත් එක්ක එන්නේ. පෙන්ලා බරමල දෙනවා කියනවා. එහෙනම් මේ මේ හැම කෙනාටම පෙන්ලා දෙන්නේ සමාතන් වල රිදවලා තියෙනවා. සමාතන් වල නෑ. ඉතින් ඒකට මේ බමුණට සිද්ධ වෙලා තියෙන්නේ මේ හැම කුලෙම ආපු අයට බමුණ බමුණ ඉහිවට පස්සේ අර කුලවන්තයාට රිදෙනවා. ඉතින් ඒකද හොඳ මේ වෙලාවට අදාළ නැති වෙන්න පුළුවන්. නමුත් උනන්දුව පිණිස කතාවක් කියනවනම් මේ අපේ ඔය බණ්ඩාරනායක මහත්තයා දිකරපු සංඝ වෙදපුරු ගෝවිකම් කරු කියලා පහක් ඇතවනේ. ඒකෙදී සංඝ ඉස්සරහින් ඉන්නවා. ඒකට වෙදා තමයි දෙවියන් තියෙන්නේ. ඒ පවුලෙත් ඉන්දියානු සමාජයේ වෛද්‍ය වෘත්තිය බුදුජානනාථයේ මේ පැවිද්දෝ ආගේ අමුතුම අංකුරයක් බෝ වෙලා ඉල්ලලා තියෙනවා. ඒගොල්ලෝ ඉස්සර තිබුණේ වෛද්‍ය ශාස්ත්‍රයේ යාග හෝම කෙන්කම තේරම බමුණන්. උනාට ලෙඩ වුණා නම් බමුණට ගිහිල්ලා යාගයක් කරන්න ඕනේ බෙහෙත් කරන්න දෙන්නේ නැහැ. බෙහෙත් කරන එක දිව්‍යඥාන්සේගේ මනාපයට විරුද්ධ යනවා. උඹ ළිද වෙලා දෙන දෙයියන් ආය සාපේක. උඹට හනිපෙන්නයි කියන්නේ දෙයියෝ ආශිර්වාද ගන්න එකයි යාග කරනවා. ඉතින් මෙහෙම කරගෙන ඉන්නකොට මිනිස්සු ආයුර්වේදී ක්‍රම හොයාගෙන තියෙනවා. සලකුණු දැකලා තියෙනවා. මේ හැම ගහකම කුලයක් ඇඟේ තියෙන මොකක් හරි ඉන්ද්‍රියක හැඩයක් වෙන්නවා. ඒ හැඩේ තියෙන එක ඒ ඉන්ද්‍රියට බෙහෙතක් වෙනවා. සයින් ඔෆ් ද ડોක්ටර් කියලා. ඉස්සර තිබුණු ශාස්ත්‍රය. කොලේක තියෙනවනේ යම් කිසි මේ ශරීරේ ඉන්දියා හෘද වස්තු හැලේ තියෙන කටේ හෘද වස්තු දෙවිද හොඳයි. අන්න එහෙම හොයාන හොයාන ගියාට පස්සේ ඒ විසු කරලා තියෙන්නේ අර මේව එකතු කරගත්ත කට්ටිය ඊට පස්සේ කියනවා මේ ලෙඩීට යාගෝම කරන්න මොනවක්වත් උනේ මේ කොළ ටිකක් අල්ල දීපන්. සම්බල දීපන්. ඒ හනි වෙන්න පටන් ගන්නවා. හනි වෙන්න පටන් ගත්තාම මිනිස්සුયો ඒ වෙද්දුන් හලකන්න පටන් ගන්නවා. වෙද්දුන් පෙනුමක් ගිහිල්ලා දෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට එයාගේ පවුල ඒ ගමේ කැපිපේන පටන් අරගත්තාම බහුණට තියෙන යාගෝම නැතුනට පස්සේ බහුණ සම්පූර්ණයෙන්ම මේකට විරුද්ධව වෛද්‍ය ශාස්ත්‍රයට විරුද්ධව ලියලා තියෙනවා කියන එක අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මතක කරලා වෙනවා. උන්වහන්සේලා ලියලා තියෙනවා මේ සාම පරිශන මට්ටමේ තියෙන්නේ වෙදයි කියලා කියන්නේ ලේ සැරව සහිත පුද්ගලයෙක් බමුණේ කවදාකවත් වෙදෙක් ඉන්න ගෙදරට පින්ඳ පාටවත් නොදී. වැඩි වෙලා හරි පින්න පාද දැමුණොත් පාත්‍රයේ ලේහා කරව කියලා හිතන් විදි කරන්නේ. බල්ලෙක් හා සමානව සලකන්නේ කියලා කියනවා මේ ලේ ලෙව කන කරව ලෙව කන බල්ලෙක් විදියට. කියලා වෛද්‍යවරු අන්තිම එනේන එකන බිම දානවා. ඒ නිසා වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතිහාසයක් තිබිලා නැහැ. එනේන දේව පුච්චනවා කියනවා. පොත් ලියන්න දෙන්නේ. ඉස්ලාම වෛද්‍යවරයෙකුට රාජකීය මට්ටමේ අඳුරින් ජීවත්. සර්වඥා. ඒක නිසා වෛද්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණම අද සර්වඥාන්තෙත් නැහැ නේද? මේ බේසජ්ජකන්දයක් අපේ පොතේ තියෙනවා මෙච්චර විතර පොතක් තියෙනවා කියවලා බලන්න මේ විශ්ුණුහන්දලා හැම ලෙඩකම පුළුවන් තරම් බෙහෙත් කියලා කියනවා. ඒ කියන්නේ මේ වෙදකම උගන්නන්න නෙවෙයි මේ බොරු පුහුමට කරලා ලාභ හෝම කරලා පිසුනට යන්න එපා මේ මේ බෙහෙත් වල තියෙනවා ලෙඩ කර්මයක් ලෙදේනවා මෙන්න මෙච්චරයි කියනවා. ඒ නිසා වෙද වෘත්තිය ගත්තත් ඒ දවස්වල තිබිලා තියෙන විශාල පීඩාවකට යටපත් කරනවා. අද ඒක මතුවෙලා ඇවිල්ලා තියෙන්නේ සර්වචනංශ මේ ඇති කරපු සංඝ සමාජයේ වගේම ඒ වෘත්‍ය කරන එක සංඝයට වෙදකම් කරන්න. විදුන්ට අජුන්ට වෙදකම් කරන්න. වෙදකම් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ හාමුදුරුවෝ වෙන මෙහෙම කතාවක් කියනවා මේ රසයේ පිණිස ඉස්ලාම් ග්‍රීසියට අන මේ අනගම කවුද අපේ අශෝක රජතුමාගේ ධර්ම දූත සේවා ඉස්ලාම් ග්‍රීසියට ගිය ධර්ම දූත සේවාවේ මහානායක හාමුදුරුවෝ අපි මිදුරජන මහ රහතන් වහන්සේ වගේ තේරපුත්තු කියන නම. ඒ සංස කියලා ග්‍රීසියේ එකවකට පැවතිච්ච ඒ ආගම ක්‍රම වෙනුවට බෙහෙත් කියලා දෙනවා. අපි අපි මෙහෙමයි කරන්නේ ශාවකයන්ට කියලා දෙනවා මෙහෙම කරමු. ඒ නිසා ඒ සංස කියලා දීපු ක්‍රමෙ තේරපුත්ත ක්‍රමය කියලාලු ග්‍රීසියේ පැවතිලා තියෙනවා. ඒක ඊට පස්සේ පැවතිලා ඒකලුවද තෙරපිටික් කියන වචන ඇවිල්ලා තියෙනවා. තෙරපිටික් මෙඩිසින් කියලා ඇවිල්ලා තියෙන්නේ තේරපුත්ත සාධික නමෙන්. ඒක නිසා බටහිර දියුණුවෙච්ච එක තෙරපිටික් කියනවා මේ පැත්තේ ආයුර්වේද කියලා කියනවා. දැන් දෙක ගැටෙනවා. ආයුර්වේද ක්‍රමේ සම්පූර්ණ ස්වභාවික වල්ලාහස දෙලින් කරන්නේ තෙරපිටි ක්‍රමේ සම්පූර්ණ නිෂාදය කරලා ඖෂධ රසායනික ඖෂධ දෙලින් කරන්නේ. කොයි රසායනික ගත්තත් ඉතින් පොළවෙන් ඉපාය ගන්න. මේ දෙක ගැටුණට ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙන ආයුර්වේද පොතක මේ දෙකම එකයි. එතකොට මේ වෛද්‍ය වෘත්තිය පිළිබඳව අපේ සිංහල ආනුගේ කියලා තියෙන බේතජ්ජ මනුෂ්‍යාව කියලා එච්චර විතර පොතක්. ලංකාවේ සම්පූර්ණ වෙදකම පිළිබඳව ඉතින් වෙදකමයි මහානකමයි පටලවාගෙන තියෙනවා. හැබැයි හැම භික්ෂුවක්ම වෙදකම දන්නවා. හැබැයි වෙලඳාම් පිළිසෙයි. අනුන්තු ගන්නන්න නෙවෙයි. තමන් පිළිබඳව වෙදකම දැනගෙන තියෙනවා. ඒකට දරුවචනන්සේ භික්ෂුවට සම්පූර්ණ අයිතිය දීලා තියෙනවා මේ ශරීරය කියලා කියන්නේ මොකද්ද? සප්පාය අසප්පාය ආහාරයක් සංයුතාවේ జాగරියාණ යෝගයේ බුදුහාමුදුරු චර්යා ධර්මවල තාලයි. ඉතින් මේ විදිහට දරුවචනන්සේ හැමදේම අකින් පුද්දලික ස්වාධීන කරලා එයාගේ ඒ හැකියාවන් දියුණු කරන්න ඕනේ මේ දැනුම ලබා ගන්නවා කියන එක මාර්ගෙ නෙවෙයි අවිද්‍යාව දුරු කරනවා කියන මාර්ගය. එච්චරයි. උන්වහන්සේ කියන්නේ අවිද්‍යාව දුරු වෙච්ච තරමට පුද්ගලයාගේ මේ උසස් වීමක් සිදු වෙනවා. ඒ උසස් වීම තමයි මේ ආර්යය, උත්තමය, එහෙම නැත්නම් මේ කියන ඒ විදිහට එන්නේ එන්නේ අපේ தත්ත්ව ඉසස් වීම. මේක අර උප්පත්තියම දමුණයි, උප්පත්තියම වෙදයි, උප්පත්තියම රජයි කියන කටේ ටිකක් එච්චර ගැළපුණේ නැහැ කොච්චර. හරි සුද්ධෝදන රජුරුවත් කැමතුනේ නැහැ සර්වචනාංශේ ඒ ගී ගියට ඇරලා ගිහිල්ලා මේ වැඩ කරනවා. අත් උත්සාහ කරේ පුළුවන් තරම්ම පද්ද සම්පත් දෙන්න. නමුත් අර ගිනාපු පින නිසා උන්වහන්සේ ඒක හදාගෙන දින්මලක් පොළොවේ මත වෙනකොට පොළොව කලාගෙන ඉන්නා වගේ ඇවිල්ලා උන්වහන්සේට දේශනා කළා ඒ සීල් එක ගහලා තියලා තමයි පිරුණම් බෑවේ. දැනට යන මේ වික්ෂ සමාජයේ ඇත්තටම යකින් තමන් මත ස්වාධීන වෙච්ච නැත්නම් ඒකචාරී ජීවිතයක් ගත කරන්න ඕන ඔක්කොම තොරතුරු ශක්ති ප්‍රමාණයෙන් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා භික්ෂුවක් කියලා කිව්වට පස්සේ හැම දෙයකම ආඩේ වෙන්නේ. ඒ ආඩේ වීම වෙන්නේ දැනුම ලබා ගැනීම නෙමෙයි. දැනුම ලබා ගැනීම ඒකාන්තයක්. අවිද්‍යාව දුරු කිරීම අවශ්‍යයි. තමන් ළඟ තියෙන තකතිරුකම දෙවිදියකට වැඩ කරනවා. සාමාන්‍ය නොදැනීම සහ වර්ගව වටා ගැනීම. උන් ওই දෙක දෙක අනුව සාමාන්‍ය නොදැනීම බෞද්ධ භාවයෙන් නැති කරනවා. සාමාන්‍ය වරදල වටා ගන්නවා කියන එකට බේත් නැහැ ලෝකේ. හැම කෙනෙක්ම අපි කොක්ක ගැවිලා තිබෙලා තියෙන දැන් මේ වරද වටා ගන්න. අපි දන්න කොටහ කියන්නේ මොකද්ද හරුපයක් අරගෙන ඇත්තයි කියලා හිතාන ඔලුවට තියාන ඉතින් ගමන් කරනවා. මේක කොරන්න හදනවා. කොරන්න කවදාකවත් හම්බෙන්නේ ඕක වැරදි බවක්, ඕක වංචනික ධර්මයක් බවක්, ඕක තමයි දීර්ඝ කාලයේ අහිත බින්දු බීක බව සතියට අහු වෙනකම්. අපේ පුරුදු, අපේ ඇඩයි, අපේ සංස්කාර, අපේ චේතන කවදාකවත් අවිද්‍යාව දුරු කිරීම වෙන්නේ. ඒ නිසා එතන තියෙන්නේ දැනුමින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමයි මේ කරපින්නගෙන යන අනමිතිය. තමයි මේ අරගෙන යන <clears throat> මතිමත අන්තර ටික වැරදි බවත් තමන්ගේ රුචිය උනාට තමන්ගේ මේ પરමාර්ථ වශයෙන් කියන්නේ වැරදි බව තේරුම් ගන්නකම් අවිද්‍යාව දුර වෙනවා. ඒ නිසා බහිත පාප කියන එක තමයි <clears throat> සර්වඥාන්තේ මතු කළ දීලා තියෙන්නේ මේ බ්‍රාහ්මණ කියන පදේට පාප දුරු කිරීම. පාපෙන්ගේ වෙන්වීම සම්බවපසකරණ අපි ඔය හිතෙන් තරම් ලේසි නෑ. පින් කරන්න හරි ලේසි. පොත්පත් කියලා දැනුම ලබන්න ලේසි. විභාග පාස් කරන්න ලේසි. අර සම්මාන මේ සම්මාන ගන්න ලේසි. නමුත් මේ තියෙන පාප දුරු කරනවා කියුවාම ඒක ඉතින් හොඳට උපදාපු කැටයන් කොටපු මේ රත්තරන් භාජනයේ භාණ්ඩයක තියෙන තෙල්කුණු වර්ණනවා. මදින්න ගියොත් කැටේම නවුත්. මේ පුළු මුලින් අත ගන්න ගියොත් තෙල්කුණු එන්නේ නැහැ. ඉතින් ගින්නේ දාන්න ඕනේ වතුර දාන්න. ගින්නේ දාන්න ඕනේ වතුර දාන්න. ගින්නේ දාන්න ඕන අඩු ගන්න මාදින්න ඕන පියන්න ඕන මැද මැද මැද මැද ඉන්නකොට තමයි අර ඇතුලේ තියෙන පුංචි ලස්සන කැටයන් මේක අතර තියෙන තෙල් කුණු යන්නේ. ඒක අපි මේ කරන වැඩේ අපිට අර අත්තර බාණ්ඩය ගලකුල් හරි වැඩි කඩදාසි කුතුහල සුද්ධ කිල්ල අපිට කරන්න බෑ. එතකොට වෙන්නේ අර කැටේම සෞඛ්‍ය. එහෙම නැත්නම් නිකන් ඔය මේ උරතල් කර කර අතින් අත ගාලා පොළු මුලින් බියන්නත් බෑ. මොකද මේ බහැලා තියෙන ඇතුළට. ඒ නිසා මේකට වර එක ගින්දර දාන්න. වර එක වතුර දාන්න. වරක ගින්නට දානවා වරක වතුර දානවා කොහොමම කරලා පුච්චන ඉතින් ඒ ක්‍රමයෙන් සරුවචනද කියන ඒ ක්‍රමයට කිහිල්ල දිනුවේ නැතත් එවැනි ක්‍රමයකට පෙළඹෙන්න තරම් බාර දක්ෂකමක් තියෙනවා එවැනි දෙයකට එන්න තරම් කියනවනම් ඒක තමයි පැවිද්දයි ගිහියෝ ඉතින් දෙවිදි කරගෙන තාම කතා කරගෙන අහගෙන බලාගෙන ඉන්නවා ඉතින් මම කතා කරන්නේ පැවිදි වෙලානේ ඉතින් ඒකකොට හරිම අසාධාරණයි මේ කතාව. හරියට බමුණෙක් ගිහිල්ලා ඉවරලා අනික් කුල වලට බයිනවා. උඹලා හරි සෞත්‍රි උඹලා අකුසල කර්මකාරයෝ ඒකයි මේ මේ අටකුලේ අම්මගෙන ගිහපදලේ ඕම් බලාවේ අපි අපි පිළිසුදි අපිට තියෙන වේද තියෙනවා අරකම එකයි කියනවා වගේ. ඒත් අපි බුදුහාමුදුරන්ගේදී මේ පාලනයක් නෑ ඕනේ එකට මේ වතර පණින්න පුළුවන්. මේක ඉන්නකොට එළියට පණින්න පුළුවන්. <laughs> ඒකෙත් ඒකෙත් අඩුපාඩුවක් නෑ. ඉතින් ඒ නෑ සර්වඥාන්සේ කියන හරි නැටි කියලා. හරිම මේ කාටවත් අධිකාරියට යටත් නෑ. හැබැයි මේ දීපු ඉර මේ මූල ධර්මයේ ඒක කාටවත් අපත යනවා. ඉර කාටවත් යන උනා කියන්නේ මේ බමුණු කම කිසිසේත් මේ ලක්ෂණකින් හෝ වංශයෙන් හෝ උබේ කුල පාරිශුද්ධ භාවයෙන් හෝ මේ වේදේ ආව එකක් නෙවෙයි. මේ සීලෙමත් ඇවිල්ලා බෑ. සීල කියලා කියන පදනම ඊට එහා ගිය කෙලෙස් කැපිල්ලේ වැඩ පිළිවෙලක් තියෙනවා. අර රත්තරන් වාදයේ සුද්ධ කිරිල්ලක් තියෙනවා. ඉතින් රත්තරන් සුද්ධ කරන එක ලෝක සම්මත ක්‍රමයක් නෙවෙයි. ඉතින් ආපු අර තෙල්ගුණ කපන එක නේද? උපක්ලේශ. උපක්ලේශ අඳුරගෙන ඌව මේ පියලා අඳින්න පුළුවන් දේවල් නෙවෙයි. අන්නේක තේරුම් ගන්න ගන්න ධර්මයන් දේශනා කරනවා. රාග දෝෂ මොහ දුරු කළා වූ හෝ රාග දෝෂ මොහ දුරු කිරීමේ ප්‍රතිපත්තියද බතු. එළඹුණා වූ කෙනාට තමයි මම මේ විශ්වලාපතියක් වික්කවේ කියලා බණක් කියනකොට ධර්ම සාකච්ඡා කරනකොට දේශනා කරනකොට වික්කවේ කියලා කතා කරන්නේ ඒ පෙළඹිච්ච අයට ඒකෙමුත් අත්කතරේ වශයෙන් ඉහළම තියෙන එක තමයි මිලව වශයෙන්ම බහිත පාප සාග දෝෂමෝ දුරු කළා කියන්නේ. ඉතින් එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේක මේ මනසකට මානව මනසකට පරිණාමයේ වශයෙන් දීපු හොඳ අභියෝගයක්. පුළුවන් නම් මේක කරලා බලපන් අපි කියනවා නම් ඒ කුල ભેදේ වැරදි කියලා. වංශාවේ ඒ වගේම සර්වඥාන්තගේ අත්කටනේ කියගේ යමෙක් දැන හොන දැන කෙලෙස් අල්ලගෙන ඉන්නවනේ ඒකත් තමයි. ඒක කතා කරන්න දෙයක් නැහැ. යමෙක් අල්ලන්නේ දැනගෙන හෝ නොදැනගෙන. කෙලෙස් අතගාගෙන. ඒකයි ලොකු. ඒකයි කරන්න ඕනේ. මමට මේක නොකර බෑ කියලා කියනවනේ. ඉතින් ආයෙ නෑ ගන්න කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ මේ අපේ කෙලෙස් අයින් කරන්න ඕනේ කියලා සිවුරක් කරවගත්ත ගමනින් ආර්යත්වයටපත් වෙනවා. මනසේ විප්ලවයක් ඇති වෙනවා කියලා. ඒක නෙවෙයි සඳහන් කරන්නේ. නමුත් මේ තමයි අතහැර දැමීම පටිනිස්සගේ ස්වභාවය. ඒ නිසා මේක මේ හැබැයි නොකිය හොඳ නෑ මෙතෙන්දී. මේ සර්වචන්නාංශයේ මේ න්‍යාය වැඩියම තේරුම් ගත්තේ බමුණ විතරයි. ඔබට හොඳ උගත්. බමුණ කුල හරි උගත්. අර තිබුණේ මට ගහන නිසා ගහන ගැටි නැත්නම් හොඳටම අල්ලගෙන උකහාගත්තේ උන්වහන්සේගේ ඔය මේ දේශනාව බමුණු කට්ටිය මොකද ඒගොල්ලෝ එතකොටවත් ධ්‍යාන වර්ධන මට්ටමට ඉක්සින්හන්ස මට්ටමට ගිහිල්ලා තිබුණා. ඒ වගේම පහත්තර කරන එක කුලයට කැටයි. ඒ නිකන් අකුල චාරිත්‍ර හොඳ නැහැ කියලා කුලයෙන් අරගෙන තිබුණා. උන්වහන්සේ ඒව තැළුවේ නැහැ. අල්ලුවේ බමුණා. ඒකේ වෙච්චි මේ දෙක බුද්ධ ශාසනයෙන් අංකුරයක් අරගෙන බමුණු ගහට බඩ කෙරුවාට පස්සේ තමයි උපනිෂද් වල අන්තිම කොටස් වලට එනකොට ඒකේ තියෙන විපස්සනා. හැබැයි ඒව පසු කාලෙ නිලෙවිච්චා. විමර්ශ විමර්ශා වගේ වට යනකොට බුද්ධ ශාසනයෙන් ආපු විපස්සනා වලට ශාල ගහේ පැත්තකට බත් කරගත්තාම ඒ අංකුරෙත් ගියා. දැන් ලස්සනට Hindu ශාස්ත්‍රයේ දැන් ඔය දැන් අවුරුදු 1000කට විතර මෙපිට ලියවෙන පොත්වල අපේ පොත්වලක නැතරම් මේ විඥානවාදය පිළිබඳව අපේ හිතේ තියෙන ගැඹුරට බමුණ කල්පනා කරලා තියෙනවා. ඒක බුදුහාමුදුරු කියපු දෙක අල්ලගත්තට පස්සේ පිටරට නෑ බමුණ ශාස්ත්‍රයක් විදිහට පෙන්නනවා. ඒ කියන්නේ සාමාන්‍ය Hindu මේ අපි කියන හයිබ්‍රිඩ් එකක් අනව දෙමුහු භෝග විදියට කතා කරනවා. ඉතින් කතා කරපුවම දැන් අද ගිහිල්ලා ඔය මේ ඕන කෙනෙක් කියලා සම්බන්ධ වෙන්න ඒ ටිකට අභියෝග කරනවා. Hindu කට්ටිය අභියෝග කරනවා මොනවද අඩු කියලා. අපිට ඔබ තිබුණා අපිට පරණාම බලනකොට පොඩි වෙනසයි තියෙන්නේ අවුරුදු 10කට පෙරට තමයි ඒ පොත් කියවිලා. හැබැයි ඒක තෝරන්නේ පදනම. ඇයි අරටුව මුලින්ම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක දැන් මේ කතෝලික ආගමකට සම්බන්ධ වෙනවා. ඒගොල්ලොත් මේ අන්සෑරගෙන අපේ කට්ටිය තමයි ওই තර්ජුරු ගන්න. ඒගොල්ලෝ මේ විපස්සනා කොටස අරගෙන පුළුවන් තරම් අඳුර ගන්න හදනවා. මේක කියලා දෙනවා අයියා. ඒක ගන්දිකේ මොකක් හරි වචනයක් කරලා සම්බන්ධ කරනවා. මුස්ලිම් කට්ටිය. මුස්ලිම් කට්ටිය දැන් දේශනමක් දෙනවා. ඔය කියනක අපිව මේ අපි මේ තර්ක කරන අපේ හැප්පෙන්න මේගොල්ලෝ ඒ කියන්නේ ඔක්කොම නෙවෙයි පොදු ජනතාව නෙවෙයි ඒ ප්‍රබුද්ධ කට්ටිය. ඉතින් ඒ ඇත්තෝ ඇත්තටම හොඳ හොඳ පිරිසුදු සංවිධාන ජීවිතයක් ගත කරනවා. ඒ කියන්නේ කතා කරන අය. ඒ කතා කරන්න ගිහලා අපි මේ බුද්ධහන් ඔයා මම මුස්ලිම්වන් කියලා කාඩ් එක දුන්නට ඕ අපි කියන්නේ බොහොම පහත් කළා කරා. පහත් කරන කියන්නේ උඹලා මේ නම්බුකාරකම මේක මාන්නකාරය වගේ තියන්නේ උඹලා මොනවද දන්නේ? මෙන්න බලවල අපි මෙතෙන් ආපු හැටි. මෙන්න මේකේ මේ දර්ශනේ. මෙන්න මේ අපි ආපු මාර්ගය මෙන්න අපි ආපු තර්කය කියලා අහනකොට අපි නිකම්ම නිකන් හදලා. එකක් අපේ ඉතුරු වෙනවා අපි සිල්ල කරලා තිබ්බනම්. අපි යන්නේ සමාධියම කල්ලලා තිබුණා. වාදින් කියලා යන්න බෑ. ඒ මොකද කරුවක් කරන්නේ කිසිසේත්ම උන්වහන්සේගේ මේ විපස්සනා හෝ මේ ධර්මයේ බෞද්ධයන් සීමා කරේ නැහැ. ප්‍රසිද්ධ දේශනා කරා. උගත් පිළිස් හැම ආගමකම ඉන්න උගත් පිළිස් එක උකහාගත්තා. උකහාගත්තට පස්සේ ඒ අත්තු ක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික තම තමන්ගේ උගන්වීම් වෙනස් කරගෙන යනවා. ඉතින් ඒක කියනවා ඉදාංගලම නොපෑනනාසතාවතිනේක බුද්ධ ආගම කියලා. බුද්ධ ආගමේ තේරවාදය කියලා. අපි තේරවාදෙත් මහායානික අපිට වෙඩි ඉස්සරයි. ලෝක ජනගහණයෙන් බෞද්ධ ලෝක ජනගහණයෙන් 95කට වැඩිය මහානයි. ථේරවාද කියලා නමක් කියනවා නම් අපි දන්නේ නැති වුණාට ලෝක ජනගහනය කෝටි මට මතක නැහැ බිලියන් 100ක් තෝරන 500කට වැඩි ගණන් බෞද්ධ වෙන්නේ ලෝකේ ඉතුරුයි තමයි ආගම වලට බෙදලා තියෙන්නේ පළවෙනිම ආගම බුද්ධාගම ජනගහනය හරි නමුත් ඒකෙන් 95ක් 6ක්ම මහා සානකත්තේ තේරවාදී කියලා කියන්නේ තබුරුමේ, තායිලන්තේ, ලංකාවේ, ලාඕසේ, භූතානේ. ඕම දුප්පත් අන්තිම අඩු ජනගහනකින් රටවල් පහක් විතරයි තියෙන්නේ. ඒ නිසා අපිට ඉස්ලාම එළියට ගිහිල්ලා බුද්ධහම කියලා හම්බ වෙන්නේ එළියට ගියාට පස්සේ කිසිසේත් කද්දාකට තේරවාද කෙනෙක්. විශාල දෙයක් තියෙන්නේ බුද්ධහම කියලා මායාව. ඒ දෙකේ වෙනසක් තියෙනවා සාමාන්‍යයෙන් මේ තේරවාද විපස්සනා ගැන කතා කරනවා. මහායානයේදී සමතේම තමයි කෙලපමිලා තියෙන සමත ගැන ගොඩාක් දේවල් කතා කරනවා. ඒ නිසා මේ දැන් කිසි පොඩියක් අරගෙන යමක් කරනවා. මේ තේරවාදයේ මේ විපස්සනාව කියන එක හැබැයි තේරවාදී රටවල් ඇතුළු බලපුවාම තේරවාද රටවල 90 ගාණක්ම මහායානය කරන්නේ. ලංකාවේ තියෙන බුද්ධ ආගම 90 ගාණක් කරන්නේ මහායාන. එක්කෙනෙක්වත් දන්නේ නැහැ මොකද්ද තේරවාදී මොකද්ද මහායාන. සම්පූර්ණ මේ පිටින් ආව වගේක් කරන්නේ. මොකද ඒක හරි ජනප්‍රියයි. ඒක තමයි මේ ලලිත කලාව කියන්නේ. මේක තමයි මේ හේරම බෙර ගැහිලි, දඟුල් ගැහිලි හේරම කියන්නේ. ඉතින් ඔක්කොම අද මහායාන ගන්නේ. අපිට මේ මහායාන වෙන්න කියලා අලුත් වෙන්න දෙන්නේ නැහැ. ඒක වෙලා ඉවරයි. ඉතින් බුරුමෙට ගිහිල්ලා වල අර මේ අවුරුදු කාලේ තියෙන වෙල්ලමක් මේ බේරමකට අඩියට හත පහක් දාලා උඩු කුලින් දාලා මොනේ මොනේ පැණි ගාලා දිවෙන් ගන්න කියන හත පහ. කියන ගන්නද ඒක? ඒතුමකට රස බහ කඩේ දාන. අර පුළුම් පුරවන. පුළුම් පුරවලා අද්දක පිටිපස්සට බැඳලා මූණේ පැණි ගන්න. පැණි ගාලා කියනවා දිවෙන් ගන්න කියලා. අර ගත්ත ගමන් නායකට දුරාව පුළුම්. ඉතින් අර දිවෙන් හොයලා අරක ගන්නවා ඒක අමාරුයි බුද්ධහම ගිහින් බුද්ධහම මේ බුදුමෙට ගිහින් බුද්ධහම හොයන. ඈ? ඉතින් අරකට දාලා පොඩ්ඩකට හුස්ම ගත්තොත් පුස්කාල ඇතුළට ගියාට පස්සේ එකක්. මේ එළියට ගත්තට පස්සේ වන්දර මොන නත්තල් පප්පගේ වගේ දිවෙන් අරගත්තා ඇත්තට අරගෙන තියෙනවා කියලා හොයන්න බෑ. ඒක අමාරු අද ලංකාවේ අද බුරුමේ අද තායිලන්තේ ගිහිල්ලා තේරවාද බුද්ධහම් කියලා කියන්නේ මේ ජීවිතේ නිවන් දකින්න කරන භාවනාවක් විපස්සනාව කියලා හෙව්වොත් ගුටි නොගාවොත් ඇති. ගුටි නොගාවොත් ඇති. ඉතින් අපිට මේ කොයි එක සුද්ධ කරන ගියත් එනවා එදත් දුෂ් කරන්නේ අදත් දුෂ් කරයි. එතන යම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක් සතියේ ජීවත් වෙනවා. චිත්ත චිත්තක්ෂණයක් තමන් ගත්ත මූල කර්මත්තානෙත් එක ඉන්නවනම් ඒකේ වටිනාකම මොන්නම තාලකින්වත් කිසිම අඩුවක් හේතුවට ලක් කරන්න බෑ. ඒකට කිසිම කෙනෙක් සහයෝගය දෙන්නේ නැහැ. තමන්වත් සහයෝගය දෙන්නේ. අපිට තේරෙන කටි ඔක්කොම හරි කියලා කියන ආස්වාද ප්‍රසාදෙ මෙනෙහි කරනවා කියන්නේ මහා දෙයක්ය. අක්මන් කරනකොට අඩිය තියෙන එක මහා දෙයක්ය කියලා අපිට ඕන කරලා තියෙන අර මහායාන කියන එක උඩින් යන්නේක. දිබ්බ ජක්කු දිබ්බ සෝත කරස්සී දෙනවා තමයි ඉල්ලන්නේ. ඉතින් මොකද වෙන්නේ? අඩිය තියාගන්නවත් ඉතින් ඒ නිසා ධර්මයෙන් බැලුවත් කුල ભેදයෙන් බැලුවත් ධන ගහණයෙන් බැලුවත් තාම විපස්සනා මැරිලා නැහැ. නම් මරන්නත් බෑ. ඔක මරන්න බෑ. ඔක කවකට තියෙන එකක් නෙවෙයි. ඒ නිසා මාධ්‍යසාරක පොත දීලා උනා සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිත පරදෝර කියලා සීල සමාජ ප්‍රඥා වඩනවා නම් අන්නේ මිනිහගේ පපුවේ තමයි බුද්ධ ආගම තියෙන්නේ. ඔය මිනිහා ගාන ඒ මිනිහට විතරයි කැඳ වේලක් ගන්න තරමට සාක්ෂණ රකින්න පුළුවන් වෙන්නේ. ඔය අනික් ඔය ගිජ්ජි හොදන නාටකම් වැඩවලින් වෙන්නේ මොකද්ද? මේක සම්පූර්ණ වැරදියක්. වැරදි නියෝජනයක් කරන් දෙනවා රටට, ලෝකෙට, Tamange හිතට මේකද බුදුහාමුදුරු කියපු පණිවිඩය. ඒ තරම් මේක ග්ලොස්සෝ වෙලා තියෙනවා. ඒ තරම්ම හට්ටු දුවන්නේ ආගමට. මම ඇතුලේ කියන අර නදී කොටස, ඇතුලේ තියෙන අර විපස්සනා කොටස පහුගිය අවුරුදු 20 අතරද අර අලුයන් තියෙන ගිනි බිම වලට පිම්බා වගේ පොඩි එළියක් තියෙනවා. කරපුවාම අලු ටික ගිහිල්ලා මතුවෙන ගතියක්. හැබැයි ඕකේ වෙන්නේ අඟුර දවස් ඉක්මනට පිච්චෙන. ඉවර වෙලා යන්නයි හදා. ඒ නිසා මතක තියාගන්න මේ විපස්සනාවට නම් අපි ලාය දීලා උරු දීලා කටයුතු කරන්නේ. ඔගේ කිසිම සිලිලාරයක් නැහැ. ඔගේ කිසිම ආලවට්ටමක් නැහැ. මතුවෙන අරමුණ මෙනෙහි කරන්න පුළුවන් නම් මතුවෙන අරමුණ මේ ස්වභාවික ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන වශයෙන් දැක ගන්න පුළුවන්. මේ අරමුණට ආවේනික ලක්ෂණය මොකද්ද? සියලුම අරමුණ වලට ආවේනික ලක්ෂණ පොදු ලක්ෂණ මොකද්ද කියලා දැක ගන්න තරමට කලෙලියක් තියෙනවා. දැක ගන්න තරමට විසුද්ධකමක් තියෙනවා. උත්තරයි තියෙන සෙල්ල. ඒකෙන් අමාරු වැඩක් නෙමෙයි. හැබැයි කෙල කෝටි වාරයක් කරන්න. එකම ලක්ෂ වාරයක් කරන්න ඕන කිසියම් අපේක්ෂාවකින් තොරව. ඉතින් ඒකට දරුවත් යන කියන එක චිත්තක්ෂණයක හෝ ආස්වාද කරනලා ආස්වාද මෙනෙහි කරලා ආස්වාද දෙහැටි මෙහෙමයි. ප්‍රසවාස වෙලාදී ප්‍රසවාස මෙනෙහි කළ ප්‍රසවාස හැටි මෙහිමයි කියන පුළුවන් නම් බමුණ තමයි. ඒක තමයි බ්‍රාහ්මණ කියලා උන්වහන්සේ සඳහන්. ඒ වෙලාවේ කෙලෙස් පහසක්. ඒක සෝවාන් සකදාගාමී අනාගාමී දෙයක් මාර්ගයෙන් ඉස්තර කරගත්තට පස්සේ නම් එයාට කිනා ලේබල් ගහන්න ඕනේ නෑ. ඒ දන්නවා. ඒක චිත්තක් කියන එකට අපි ක්ෂණ වශයෙන් ඒ බමුණකම ගන්නවා. හැබැයි ඒක නිකන් මේ දුනාශේකට අලුත් විදියක් තිබ්බා වගේ පෙරේ. ආයෙ සිල්වට පෙරෙනවා තියන්න පුළුවන්. ඒ තිය තියා ඉන්නකොට තමයි කවදා හරි අපිට ඥාන ස්වල්පයක් එක දිගට එකම අරමුණේ ඉතල ඉතල ප්‍රධාන කර්මස්ථානේ ඊට පස්සේ එන ඕනේ අරමුණ ධානයවත් තමයි පසන ඥාන වැඩේට පටන් ගන්න. ඒක නිසා මේ අරවත් දේශනාව මේකේ මේ කියන මේ බමුණු අර්ථකතරය අපේ කාගෙන යන්න ඕන එකක්. අතරමඟ නතර වෙන්න නෑ. ලිල්ලේ පටන් ගත්තාම කාගෙන ගියාම මදේට කියලා බලනකොට අපිටයි මේ කියලා තියෙන බමුණටවත් කුල බේදකාරින්වත් නෙවෙයි තොපේ හිත ගැන බලාපියොත් තොපි කොච්චර වෙලාවට මේ ලාභ සත්කාරවලට සිලෝක සම්මානවලට බෙදිලා ඇති වෙලා දාට වෙලා කඹුරලා බාල බාල්දු වෙලා ජීවන පාවා දෙනවද කියන එක. ඉතින් මම මේ බලන්නේ මේ තරහට ධර්ම සාකච්ඡාවට තරහක් නෙවෙයි ඈ. මේ මම මම හිතාගන්නේ. මම දවසක් ගන්න හිතාගෙන ඇති තෝකේ දවසෙන් තෝ තව පැය කීයක් ගත කරනවාද මේ මේ මේ කැමරේ තොට කියලා කොහෙද හම්බ වෙලා තියෙන්නේ? තෝගේ වැඩක් කරගන්න වෙලාවක් ඉන්න තමයි මම කල්පනා කරන්නේ විතරමයි. ඒක වෙන් කරගන්න බැරි නම් ඒක ඒක ඒකත් අපි පුළුවන් තරම් අරුන්නේ හිත තැම්පත් කරන සති සමාධි වඩා ගන්න බැරි නම් අපි තාමත් කරන්නේ මැටි පාගන ගොම් වාගේ අර කන් වටේ කැරක් කැරක් හම්බුරු ඉඳලා. එහා පැත්තට රවුම් තුනයි මේ පැත්තට රවුම් තුනයි. එහා පැත්තට රවුම් තුනයි මේ පැත්තට. ඔච්චර තමයි කියන්නේ. මම දැන් මම ගොඩාක් කතා කරලා වැඩි ඉතින් මේ මේ මෙල්බන් නගරයටත් ආරාධනා කරන තියෙනවා මේ පැත්තටත් ආරාධනා කරනවා මේ මතින් හෝ තම තමන්ගේ භාවනා මතින් හෝ ප්‍රශ්න තියෙනවනම් විවිධ ධර්ම සාකච්ඡාවක් මාස වශයෙන් සලකලා ඉදිරිපත් කරන්න ඉතින්. ප්‍රතිපදාව කරගෙන යනකොට අර භාවනාවේදී සති සම්පජන්ණය කියන එක බොහොම උපකාරී වෙනවා. ලෝ ලයින් එක කටුනා ඒක නම් අපේ දෝෂයක් නෙවෙයි ඈ නයි ස්වාමීන් වහන්සේ දැන් ඉතාලව හොඳයි හොඳයි සම්බන්ධ වෙන්න. දෝදේ සති සම්පජාන්නේ කියන එක මේ භාවනාවට විදර්ශනා මේක උපකාරය. ඒ නිසා මේ සති සම්පජාන්නේ කොහොමද මේ එදිනදා ජීවිතයේදී අපි ලබා ගන්නෙ කියලා මේ එකට යම් අන්තිම ඇත්තටම මේ මෙහි මතුවෙන ප්‍රශ්නයක් අපිට මේ අන්නේ භ්‍රමචර්ය ජීවිතේට නැත්නම් මේ පැවිදි ජීවිතේට යෝගාවචර ජීවිතේට සතියේ සම්පජඤ්ඤය තමයි ප්‍රධාන කුඳුවට පෙළ වගේ සම්බන්ධ වෙන්නේ. ඒකට මේ කොහොමද අපි සති සම්පජඤ්ඤය අපි මේ ගත කරන සාමාන්‍ය මේ එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඒක මේ මුළු උද්ධාගම පිටු කරලා අහන ප්‍රශ්නයක් පිටු කරලා උත්තර දෙන්න ඕන එකක්. සති සම්පජඤ්ඤය කියන එක අපි සිංහලට දාන්නේ සිහි බුද්ධිය කියලා. සිහි නුවණ සතිය කියන එක සිහිය කියනවා සම්පජාඤ්ඤය කියන එක ඥානය කියලා කියනවා සතිය ඥානය ඇති වෙන්න පිටිය සකස් කරලා දෙනවා ඒ කියන්නේ රටක සාමය ඇති කරලා දෙනවා වගේ ඇති කරුවට පස්සේ ඒ රට ඉබේම සාමකාමී රටක් ඉබේම අභිවෘද්ධියට යනවා අභිවෘද්ධිය නිසා ආර්ථික වාසි ලැබිලා පස්සේ මිනිස් අතර සමතාවේ සමජීවකතාවය ඇවිල්ලා ඒ තුලින් පිරිච්ච ගතියයි සතුට මතුවෙනවා ඒ සම්පජාඤ්ඤය තමයි සතිය විසින් ඇති කළ දෙන ඉඩපාඩුව තුල දේවල් වල ප්‍රමුඛතාව තීන්දුව කරන්නේ. මෙන්න මේකයි පළවෙනි කරන්නේ, ඊට දෙක මේක මෙයා. මේක මම කරනවා, මේක මගේ සහායකයා කරනවා කියලා දේවල් වල ප්‍රමුඛතාවය තෝරලා මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පරිපාලන වැඩ ටික සම්පජන්‍ය කරනවා. සම්පජන්‍ය කවදාකවත් නැගිටින්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. එයාට විවේකේ නැත්තම්. මේ පරිසරයේ ඉඩපාඩු ගන්න නැත්තම්. ඉඩපාඩු ගන්න ලබා දීම අන්ධබාලව කොළමුත්තලව කරලා දෙන්නේ සතිය තමයි. සතියට නෑ තෝරන බේරන සතිය. සතිය දෙන්නේ ඔක්කොම අයින් කරලා නිකන් මේ රජුරේ ඉඳිලා පාර දෙකට සුද්ධ කරලා දීලා ඒ බලයෙන්මයි කරන්නේ. අපිට අරස්ථා කරන්න තියෙනවා රජුරණ කතාව කරන උඹලට කතාන්නේ අයින්. රජුරණ කියනවා මම කිව්වනකම් එන්න එපා. කියන විදිහට කලතලයක් තියෙනවා ඒ ආරක්ෂක අමාත්‍යාංශයට ඉස්සලා යන මේ මේකට ඒස්කොට් එකට ඒක තමයි සතිය. සතිය ගිහිල්ලා ඉඩ ආරම්භ වෙනවා. ඉතින් රජු ඉතින් බොහොම උදාර ලීලාවෙන් ඉතින් වටපිට බලවලා රජුරෝ යනවා. ඊට පස්සේ රට්ටුණ්ඩත් හරි සන්තෝෂයි රජුරන්ගේ අපේ ඒස්කොට් එකේ තමයි තීන්දුවේ. අනිත් වගේ මේ දෙක සම්බන්ධ කරන්නේ ඉදිකටයි නූලයි වාගේ. අපි ප්‍රසිද්ධ උපමාව ඉදිකටයි නූල වගේ නූලට කවදාකවත් රෙද්දක් කරා යන්න බෑ. උඩ කඳ පොලා උල් කරලා මොන විදිහවත් කරන්න බෑ. ඉදිකටට කවදාකවත් ගැට දාන්න බෑ. ඉදිකට නමන්න බෑ. ඉදිකට මොකද කරන්නේ රෙද්ද නමලා මිනිහගේ කෙලින් තියදී අමුණලා අමුණලා අමුණලා අමුණලා දෙනවා. හැබැයි තාම මැෂින් ගන්න මොන ඉදිකට ගත්තට පස්සේ නැවෙන්න පුළුවන් නූල ඇවිල්ලා අරව ඔක්කොම කටවගෙන ගිහිල්ලා ඉදිකට අයින් කරන තාක්කල් රෙද්ද වැඩි ඉවර නෑ එන්නේ නෑ කියන්නේ. ඉදිකට අයින් කරන්නම ඕනේ රෙද්ද මහ වෙන ඉවරයි. එනිසා මේ දෙන්නගේ දෙල්ලම ඉදිකට අයින් නූලයි. නැත්තම් කරත්තේ ගුණයි වා. එනිසා ඉස්සල්ල යන්නේ වැඩට ඕන එක නෙවෙයි. ඉතලම ඉදිකට. ඉදිකටේ තමයි පුළුවන් මේ නූල මේ රෙද්ද නාම කී කරු කරගන්න. ඒක නිසා අපි එදින්දා වැඩ කරනකොට අපි ඉන්නේ පුදුමාකාර ඇස්පදපු මෝඩ තාලෙට අපි වැඩ යනවා. මොනවා කනවද මොනවා බොනවද පිළ එක පිළක් විතරක් හපනවද විනාඩි කීයකට හුස්ම ගන්නවද මෙතනින් එහාට යන පියවර කීයක් තියෙනවද මේක වැඩේට මේට වැඩි අත හොල්ලන්න තු කරන්න බැරිද මේ කතාව මේට වැඩි අඩුවෙන් කරන්න බෑ මොනම සීමාවක් නැහැ අපේ වැඩ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ අපි කොච්චර පඬිතුකම් කතා කරන්න ගියත් හන්දාවලා බලනකොට රෙද්ද රීලා තියෙන හැටි බලනකොට උදේ උපාන්තරම් පටන් ගන්න මොකුත් නැහැ සුත්තේට වැඩේ දෙන්නම් කියලා හන්දාවලා බලනකොට රෙවිලා ආයෙ කොයි වුණා උදේ ආයෙ අර ශ්‍රීලවකල් සංගීත කතා කරනවා වගේ උදේ පාන්දර කතා කරගන්නවා අතන දෙන්නම් බැරි ගිය අවුරුද්ද බැරිුණා මේ අවුරුද්ද දෙන්නම් කියලා. ඒත් අවුරුද්ද වෙනකොට අර ගන්නවා තමයි. හිතේ ඉඳලා අවුරුද්දක් නාගෙලා විතරයි. ඒ මොනම දෙයක් කරන්න බැරි මොකද ඔය යන්නේ අබ්බැහි මේ යන්නේ Javaට මේ යන්නේ රට්ටකේ අන්නේ කියති කතා දෙකක් නැත කනට ගහන නැත ගන්න සත්‍ය අවශ්‍යයි සත්‍ය ඉදි කට්ටවක් දැන් කරත් යන ගුණා වගේ ගුණාට මිලෝ හතරක් තේරුමක් නැහැ ඒකාණු දෙක නාශනෝ දාලා විය ගහට බැලලා එහාට මෙහාට යන්න බැරි වෙන විදිහට හදිගසලා තියලා ඇරියේ නැත්තම් ඒ ගොංගතිය මත. ඒගේ සතිය ඔල මුත්තල දෙයක්. සතියේ කිසිම ඥාන ශක්තියක් නැහැ. සතිය අන්ධකාරයි. ඉන්නේ භෞත බලයි පුද්ගලයි. සම්පජන්නේ කකුල් දෙක කරයි ඇස්ටි. එතන කොරාට අන්ධයා වගේ කොරා උඩට අන්ධයා ගොඩ වුණොත් කොරාට සිද්ධ වෙනවා මග දක්වන්නේ අන්ධයාට සිත් දෙනවා කොරා කරේ කියන්නේ අපි ওই දෙන දෙපැත්තකේ සතියත් අපි අඳුරගන්නේ සම්පජඤ්ඤය අඳුරගන්නේ නැහැ සතිය ඇද්දක වෙන්නේ නැති නිසා විශාල බලවත් පුරුෂයෙක් අනුගේ උසුළු උසුළු ටක් වෙලා කොම් වෙලා සම්පජඤ්ඤේ මොනක් කරගන්න බෑ හෙල්ලෙන් පෙරලෙන්න බෑ ඉතින් වෙලා ඉන්න හැබැයි තේරෙම දකින්න අපිට දැන් දෙන්නේ අති සම්පජඤ්ඤ දෙක සම්පාද කරපුවාම මේ කොරහට අන්දයා ෆිට වුණාට පස්සේ දෙන්න එකතු වුණාට පස්සේ දෙන්න ඉතලා එකගිනි වැරක් කරදැයි. හැබැයි දෙන්න දෙපැත්තට වුණා නම් භාගයකත් අරක් නැහැ. දෙන්නම හීන මානෙට ලක් කර දෙකක් තියෙනවා. ඒ තමයි ඉදි කට්ටයි නූලයි කරත් ඒකෝනයි. ඉතින් හැම දෙයකම තියෙනවා අපිට අප්‍රිය ගන්න අපිරක් ඕන. ඕනම වැඩක් මේ ලෝකේ කරන්න බෑ. තනියෙන් කරන්න බෑ. දෙකක එකතුවක් අවශ්‍යම. අන්නේ දෙක එකක් ඔලොමොට්ටලයි බලවත්. අන්තික ඥාන සංකෘතියයි දුර්වලයි. දෙවට මොලේ දිනන දුර්වලයි. ඔන්න දෙන්න එකතු වෙන්නේ බොහොම කලාතුරකින් මොකද දෙන්නට දෙන්නට එකිනෙකා නිඳ කරගන්න වෙනවා. සතිය කියන්නේ තියෙනවා තොට්ට ඔය අත් දෙක තිබුණට යකෝ මගේ කකුල් දෙක නැත්තම් තොට කරන්න දෙන්නේ. අරුගෙන අනිත් ඵලයෙන් උඹට අතපය තිබුණට යකෝ පොට්ටය මගේ අත් දෙකෙන් කරන්න පුළුවන් කියන තාක්කල් කවදාකවත් ගමන් නැහැ. ඒ දිනහරි කියනවා අනේ මට අත් දෙක නැතුණා මට කකුල් දෙක නැහැ නේ ඔබතුමාට පුළුවන් නම් මට කකුල් දෙකක් දෙන්න මට පුළුවන් ඔබතුමාගේ අවශ්‍යතාවන් වලට තැන් තැන් වලට ගෙනියන්න. මට ඇස් පෙන්වන්න පුළුවන් කියලා දෙන්නත් සාමග්‍රිය තමයි සති සම්පජඤ්ඤයේ පෙළ ගැසනයි කියලා කියන්නේ. ඒ ඒ පෙළ ගැස්වීමේදී ඒ සත්‍ය ඉස්සර වෙන්නේ. සත්‍ය තමයි ඉස්සර වෙන්නේ. සත්‍ය ඉස්සර වෙලා සෑහෙන බල ප්‍රදේශයක් අල්ල ගන්නකම් සම්පජඤ්ඤ වැඩ පටන් ගන්නවා. සම්පජඤ්ඤ හොඳට කර්ම කාරණා බලාගෙන ඉන්නේ. ඒ සති සම්පජඤ්ඤයෙන් තොරව තියෙන ඥාන සේරම තමන්ට හානි කරයි. කොච්චර කවුරු කොහොම කිව්වක්වත් ඒ කාන්තේම හානි කරයි. තමයි ළඟ තියෙන ඕනම ශිල්පයක්, ඕනම සාත්‍රයක්, ඕනම බෝධලයක්, ඕනම හැකියාවක් සත්‍ය සම්පජන්යෙන් තොරණ හානි කරනවා. ඒක ඒක අය සුද්ධ කරන දෙයක් නෑ. එතෙන් දරුවචන සඳහන් කරන්නේ සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ. අනිවාර්යයෙන්ම දුක පිණිස පිටා. අපි බය සැලසුම් කරන්නේ එහෙම වෙන්නේ නෙවෙයි. අපි සැලසුම් කරන්නේ මගේ මේ දැනුම, මගේ මේ ඥානෙ, මගේ මේ කුලවන්තකම මේ තේරම සැලසුම් කරලා කරන්නේ. අනිවාර්යයෙන්ම හැරිලා බැලුවොත් ඕනම කෙනෙක්ගේ අතීතයේ පශ්චාත්තාප. සති සම්පජන්යෙන් හිතියොත් අතීතයක් නැහැ. ඉන්නේ වර්තමානයේ. අතීතේ වන්නා කියලා කියන්නේ වැරද්දක්. අතීතේ ඉන්න මනසට අතීතේ ගියයි කියලා කියන්නේ ඒක කුරුබන්දනයක් තමයි. කවදාක හොඳින් ඉන්න හම්බෙන්නේ. අනාගත වෙනතුමක් ඕනෙත් නැහැ. වර්තමානයේ ගත කරන්න. ඒ වෙනස අතීත අනාගත දෙක මූල ධර්ම වශයෙන්ම පච කරලා ඉවරයි. කොහොමද නැහැ. ඉන්න දිනක වැඩකුත් නැහැ. අන්න ඔය මම දැන් මෙතන කියන්නේ වර්තමාන මොහොතේ සතිය නැගිටලා පස්සේ තමයි ඒ තුල සම්පජඤ්ඤය දෙරි ලැබෙන්නේ. ඒ නිසා අපි කියනවා නම් සති සම්පජඤ්ඤයෙන් තොර මිනිසෙක් කියලා. ඉතින් මේ අඩුගුලේ මිනිසෙක් තමයි. කුලවන්තකමක් කියන්නේ මනුස්සකමක් නැහැ. එයා කොයි අතට කොහෙට දුවයිද කියලා විශ්වාස කරනවා. යාට විශ්වාස නැහැ, තාත්තට විශ්වාස නැහැ, රජුට විශ්වාස නැහැ, පොලිසියට විශ්වාසත් නැහැ, කොහේ ඇයිද නැහැ. සති සම්පජඤ්ඤය එනකොට නිකම් එකපාරට හිර කරා වගේ නාශන ධර්මා වගේ මොකද්ද තඩම තඩම තඩමාරු වීමක් වෙනවා සතිය එනකොටම ඕනම කෙනෙකුට ඒක තේරෙනවා මොකද්ද තඩමාරුවක් වෙනවා නිකන් කුරුසෙත් පිලා නැගහුවා වගේ හිර ගැටියක් එනවා ඒ මොකද අර වල්මි හරක වගේ දියුදුවයි තියෙන හිතවිලි සම් ප්‍රමාණයකට දෙවැඩකට හිර වෙනවා ඊළඟට පස්සේ අඟ පුළුවන් ඉස්කටට පස්සට හරි විතරයි අන්නේ සත්‍යයටපත් වෙන්නේ උගදෙනේ කැමති නෑ ඒගොල්ලෝ හිතන මේක නිදහස පාවා දීමක් කියලා. හිතනවා මේක අපිට හම්බෙච්ච මේ වල්බුරු අදහස් ක්‍රියාත්මක කරන නිදහස පාවා දීමක් කියලා. ඉතින් සර්වඥාන්සේ ඒකට බලපෑම් කරන්නේ නැහැ බනින්නේ නැහැ. මේ කියනවා උඹට දීර්ඝ කාලයේ සැපපිනිස නම් වර්තමානයේ සතියෙන් ගත කරන්න. ඒ සතියෙන් ගත කරන ගත කරනකොට අර අනික් අසතියෙන් ගත කරන අය විතර අපිට අනිවල් යන්න, නදායන් අසු කරන්න, ඒ සමාධි සේවල් කරන් ටිකක් අඩුවක් වෙනවා. ඒ කියන්නේ මගහැර යාමක් වෙනවා. ඒ මගහැර යාම තුල මේ මිනිස්යා මේ මම දැන් මෙතන කියන එකම නයි දෙකක් අකුඩ හිටියා වගේ මාත් තනමාන තනකට එන්න වෙනවා. ඉතින් ඒ චිත්තක්ෂණයට සපකුත් වෙන්නේ. තීනර වේපයෝගයක් තියෙන. ඒ නැත්නම් ඇවිල්ලා නూరు තැනකට ඇවිල්ලා මේ කන් කකුලෙන් හිටගෙන ඉන්නා වගේ මහ වෙහෙසක් තියෙන. අනේ ඒ තුල බොහෝ කල් පැවතීමෙන් තමයි ඒ පුදුල මුලින්ම තේරුම් ගන්නවා මේ පැවැත්ම දුකයි කියන්නේ මේකයි. මේ පැවැත්ම අනිත්‍යයි කියන්නේ මේකයි කියන එක තේරුම් ගන්න. ඉස්සෙල්ලා හිතන්නේ එහෙම නෙවෙයි. මෙතෙන් එනකොටම ඔය මේ දුකට උත්තරේ හම්බෙන්න ඕනේ, සප ලැබෙන්න ඕනේ, අනිත්‍යත් උත්තර හම්බෙන්න, නිත්‍යත් හම්බෙන්න මොන මගුලක්වත් නැහැ. සතියේ තියෙන මේ තේරම ටිකක් අභියෝග වෙනවා. ඒක එසේ මෙසේ මේ අභියෝගශීලීත්‍යක්, ගවේෂක භාවයක්, බාලදක්ෂ භාවයක් තිබිලා මදි සතිය බාරගන්න. සතියට මේ ඉඩ දෙන්න. ඒක නිසා ඒක සර්වඥාන්සේ ප්‍රියමනාප වස්තුවක් විතරක් වෙන්න දීලා තියෙනවා. සතිය කියන එක මෙම ගණ්ඩ අරගෙන කෙරුවොත් සාතේටත් හොඳයි උඹටත් හොඳයි. මේ ගත්තේ නැහැ කියලා මනින්නවා. මොකද ඥානවන්තයෙකුට අර යම් කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. මොකද උරට මුතු දැම්මට උර හරි ආසාලු මුතු කන්න. ඌට පේන්නේ ඒක පණු පිටරක් වගේ. ඉතින් හපනකොට දතට හැපිච්චට පස්සේ උට කේන්ති යනවලු මේ මුතු දාපු එක ගැන මම රැවට්ටුවා. don't throw pebbles in front of pigs කියලා කියනවා. එනිසා ඌ ඌට කැමති ප්‍රතිචාර හදා. මුතු දකින්නකොට ওই තාලේ මේ කණු පිටර කියලා අයියෙන් හපනවා. අරුම මම දතර ගිහිල්ලා දෙක හැප්පිච්චාම ඌට අර මුතු දාපුණියත් එක්ක තරහ වෙනවා. මේ සර්වඥයන් දෙකින මේ ධර්මය ඌරන් හිතේකට මුතු දානවා වගේ අඥානයෙන් අතර පාපතරෙන් අතර වපුරන්න යන්න එපා. මේ මිසු කන්න දෙවි ඉන්නේ කැමතිනේ. මේක නෑ. මේක එහෙම ගන්න දෙයක් නෑ. මේකේ තියෙන්නේ ආධ්‍යාත්මික සුඛය. මේ මොකද මේ මේ ඉදිකටක් වගේ එකක්. ඒක විදගෙන යනකන යන එකක්. මේ බුදුදහමේ තියෙන ලස්සන උපමා තමයි වීනන්දුව. යවසූක කියන පදේ. යවසූක කියන්නේ වී පරණ කළු වීනටි වල නඬුව තියෙන්නේ. වීනන්දුව කියන එක දන්නවද? වියට උඩ තියෙන යව කරලේ තියෙන එක එකේ දාලා තියෙන යව කරලේ උඩට කූරු කූරු තියෙන්නේ. ඉතින් ඕවා මේ ඒ නඬුව තියෙන වීමිටිය වී අවුරක් අරගෙන මේ අතටල්ල මිරිකුවොත් එක නණ්ඩුවක් දෙකක් විදිනවා. අනිත සුදුසු කාලේ කැඩලා යනවා. විදපු එක නම් හැබැයි. සීයේ විදගෙන, හම විදගෙන, මස් විදගෙන, ඇට විදගෙන යනවා. මොකද ඒක හරියට ලයින් වෙලා තියෙනවා. ඒක විදිනවා. ඒක තමයි ශක්තියේ එකලස් වුණොත් ඔය ඔක්කොම බලවත් දේවල් විදගෙන යනවා. යාට ඕන කරන්නේ එකලස්. දැන් බුරුමේ බුරුම කට්ටක් වුණා කියලා විදිනකොට කට්ට එහෙම ගියොත් සුදුසු කාලේ කල්ලාන බුරුම කැටේ වගේ. හරියට ඇල්ලුවොත් විදගෙන යනවා. ඒ වගේ තමයි සතිය හරි තන හරි වෙලාවට හරි බල දාලා විද්දොත් ඒ කාගෙන යනවා. හැබැයි නూరుට ගියොත් පොඩ්ඩක් හරි මේ ගියොත් ඒ භාවනා කරන්නේ පාඩම මෙම ගැටිලා ඒ යන නూరుට කියලා කඩිනවා. ඒකෙදී ආයේ ලකුණු පෙන්නන්නේ අතනින් කැඩේ මෙතනින් කැඩේ කියන්න බෑ. ඉතින් කත් ඇතුලේ ඉරවලා ආයේ ඒ ඉදිරිල් එක ගන්න බෑ. ඒ තරම් කැඩෙන සුළු. හැබැයි හොඳට බුරුම වැඩ කරන කට්ටිය තමයි බුරුම කට්ට දැන් තියෙන චීන කට්ට හරිම ඉක්මනට කැඩෙනවා. ඒකට හරියට දන්නවා අල්ල නැහැටි. ආහන්න අල්ලගෙන ඉන්නකොට ඇඟට යම් කිසි ඉඩක් දීගෙන විදින්න පුළුවන්. හෙළුන කෑ. අන්නේ ඔය තමයි සතිය කොච්චර දිනු වෙලා තිබ්බත් ඒක කාට හදිනුත් එක්කම කඩලා. ඒ ආයෙත් තියන්නේ. එහෙම තියලා තියලා තියෙන සතිය වුණ කිරීම තුළින් තමයි සම්පජඤ්ඤය කියන මේ සම්පජඤ්ඤය කියන ඤ්ඤ කියන පදේ නැති සං කියන පදය විස්තර කරනවා සොයං කියන පදේ ඍජු කියන පදේ හාත්පස කියන පදේ. තමන්ට මොනවාරි සංසිද්ධියක් මතුණා නම් ඒ සංසිද්ධිය අවබෝධ කරගන්නේ බුදුහාමුදුරගේ ඥාණයෙන්ම ගුරුහාමුදුරගේ ඥාණයෙන්ම පොතෙන් අත්දැකීම ස්වයං බොහොම අවබෝධ වෙනවා. එතකොට ඒක කියන සංජඤ්ඤය කියලා සම්පජඤ්ඤය කියලා කියනවා. ඍජුවම අවබෝධ කරගන්න ඊයේ වෙච්ච එකක්වත් හෙට වෙච්ච එකක්වත් නෙමෙයි අස්පන අපිට වෙන්නේ. අනිත්‍යතාව තමයි හාත්පසෙම අවබෝධ කරගන්න. එකපොදී ආනාපානිය අවබෝධ කරගන්න 11 ආකාරයට ආනාපානෙට හිත දාගෙන ඉන්නකොට ඉන්නකොට එන්නේ එන්නේ ඒකේ තියෙන විවිධ පැති සම්පූර්ණ කරමින් සම්පූර්ණ වීමක් සිදු වෙනවා. අනිත් එකේ ඒ අවබෝධ කරන එක බුදුහාමගේ ඉරදිකේ ගියාට බුදුහාමගේ අවබෝධය නෙවෙයි තමන්ගේ අවබෝධය. ඒ වගේම ඒක වර්තමානෙම යන්නේ. වර්තමානෙම හැමදේම ගන්න. ඒ නිසා සංකීර්ණ පදයේ මේකට පයන්න දානවා ප්‍රකාශ කියන්නේ. සාමාන්‍ය ඥානයේ තියෙන එක හොඳම තීව්‍ර අවස්ථාවක් තියෙනවා. මුදුපත් වෙන නිසා සං සම්පජන්‍ය කරන ලදේට අර්ථ හයක් දෙනවා. ඥාණය, විජු ඥාණය, සම්පූර්ණ ඥාණය මේ තමාතුලින් ඇති ඥාණය. ප්‍රකාශ ඥාණය, ප්‍රකාශ විජු ඥාණය, සම්භාගත තමාතුලින් ඇති ඥාණය, ප්‍රකාශ හත්පල ඥාණය කියලා හයක් ඇති වෙනවා. ඒක සාමකාමී පරිසරයක් තුල විතරමයි එන්නේ කවදාකවත් වවන්න බෑ. සම්පජන්‍ය කියන කවදාකවත් වවන්න බෑ. පරිසර කාර්ය විපම් වැවෙන දෙයක්. බලන්න ඕනේ නිදහස් පරිසරය ආරම්භ දෙන්නේ සතිය තමයි. ඕනෙම විෂම ලෝකෙක සතියට ඉඩ ආරම්භ දෙන්න පුළුවන් ගැතියක් තියෙනවා. සතියට පුළුවන් මොනම අකුසලයක් තියෙද්දිත් ඉඩ ආරම්භ දෙන්න. කුසලයක් තියෙද්දිත් ඉඩ ආරම්භ දෙන්න. ඊට ඇවිසිලා කියන එක මත සතිය පිටවන්න. ඊට නිස්සද්ද වුණා කියන එක මත සතිය පිටවන්න පුළුවන්. සතියේ නෑ එහෙම තේරිලි වේදී. ඕනම දෙයක් සතියට යන හදපතන් අරගෙන දැන් ලෝකේ නෑ. අන්න ඒක කියලා ඉඩ ආරම්භ දුන්න ගමන් හිමීට මේ සම්බජන්නේ ඇවිල්ලා බලයට ආවු කරනවා. ඔය මේ එක ගහක් මැරිලා මුල ඉරුවට පස්සේ ළඟ තියෙන ගහේ මුල අර මැරිච්ච මුල කුණ දිගේ ඒ ගානටම රින්ගන රින්ගන යනවා. හොඳට වෙන ලොකු මුල මැරිලා ඇතුලේ පුංචි මුලක් අලුත් කිරිමුල් දුවන හැටි. වගේ සම්පජන්ගේ පොළොව යට වැඩේ. සතිය පොළොව උඩ සතිය පොළොව උඩ වැඩේ ගහනවා. සම්පජන්ගේ පොළොව යට වැඩෙන මුල් පද්ධතිය. වගේ ඒක සාරයේ දිගේ දුවන්නේ. අඳුරටයි දුවන්නේ. එළියෙච්ච ගමන් මේ කොල වෙනවා. ඉතින් හොයන හොයන ඒක අපිට ඕනේ නැහැ. හැබැයි කොළදාවෙන් කීයක් යට දුර්වල වෙලාද? අතර වෙලිලා කුණුනොත් එහෙම කොළදාව හේමා. මේ දෙක අතර සම්බරභාවයක් තියෙනවා. ඉතින් මේ සති සම්පජඤ්ඤ දෙක හැම දෙයකම මුල් වෙන නිසා අභියෝග ප්‍රශ්න මතුවෙන්නේ මොකද්ද? මේ දෙක සීලවන්තයාටමද තේරෙන්නේ නැත්නම් දුසීලටත් පුළුවන් කියන්නේ. සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒක සඳහන් කරලා තියෙනවා සති සම්පජඤ්ඤම් බික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස හතුබනි සංඝෝති කිරොත්තප්පන් කියන. අනේ යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤේ නැද්ද? සති සම්පජඤ්ඤේ කින්තරද? ඒ පුදුර කවදා බයලජ්ජා පහළ වෙන්නේ නැහැ. පහළ වීමේ ධර්මතාවයක් නැහැ. පහළ වීම මුල් නැහැ. කිරොත්තප්පන් බික්කවේ අසති කිරොත්තප්පන් විපන්නස්ස හතුබනි සංඝෝති ඉන්දිය සංඝරෝ. යම් කිසි කෙනෙකුට ලෝකේ බයලජ්‍ය දෙක නැත්නම් බයලජ්‍ය දෙකෙන් තොර නම් එන්නේ කවදාකවත් ඉන්දිය සංගරයක් වෙන්නේ නැහැ. ඉන්දිය සංගරේ එන්නේ පදනම නෑ යාළුවා. ඉන්දිය සංගරෝ බික්කවේ අසති ඉන්දිය සංගරං අසම්පජ විපස්සනස්ස හතෝගුණ සංහෝතේ සීල. ඉන්දිය සංගරයක් ආගල නැත්නම් ඉන්දිය සංගරෙන් තොර නම් ඊමන්තගේ සීල බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් සති සම්පජාඤ්ඤය තමයි හිතියොත්ප්ප ඉන්දිය සංවරේ හරහා සීලය ඇති කරන්නේ. ඉතින් සීලය ආපහු වෙලා සතිය වඩනකොට නැවතිල්ල වැඩ කරන්න. නිස්සද්ද වැඩ කරන්න. හිමීට වැඩ කරන්න ඉතිං උගන්වලා දෙනවා. එතකොට සම්පජඤ්ඤේ අතුපතර ගිහිල්ලා ගන්නවා. ආ ඒක ගිහිල්ලා සීලය උසස් සීලයකට ගෙනත් දෙනවා. කොහොමම කරකවල කරකවල සීලේ නිසා පරම දේ ප්‍රමෝදින් සාප්‍රීති සුඛ පස්සද්දි සමාධි යථාගත ඥාන දර්ශන විමුති ඥාන දර්ශන දක්වන කරකෝ කරකෝ කරකෝ මේ. එනිසා මේ ගෝ පළල් ශීෂ්ටක් විදිහට සත්‍ය සම්පජඤ්ඤය තමයි වෙඩ් ස්ප්‍රින්ග් තියෙන්නේ. ඇඳවල වලට දාන කැරක්කට් උඩ තියෙන ස්ප්‍රින්ග් එක තියෙන්නේ. කුෂන් කරනකොට එම ගන්න. ඒ ලොකුම රවුම තමයි සති සම්බදන්නේ. ඊට පස්සේ කැරක් කැරක් කැරක් කැරක් කරගි මේ ඉහළ ටිකල ටිකල ටිකලකට සම්මා සතියෙන් පටන් අරගෙන මේ ආර්ය ස්ථාංග භාග ගන්නවා වගේ එන්නේ ඉහළටත් මැදිහත් වීමුත් වේවි වේවි තමයි ගමන යන්නේ. ඒ නිසා මේ මගේ මං දැන් අදහස් ඉදිරිපත් කරා මං ආයෙ නිසද්ද වෙනවා මේ මං කියපුවා අත්‍යනත් කියන්නේ දැනගන්නකෝ අදහස් සභාවෙන් මතු කරගන්න ඉඩ තියෙනවා. සතිය කියන එක අක්ෂරය පාන්නාක වෙනින් සත්‍යයක් තියෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ අක්ෂරය ස්වාමීන් වහන්සේ සත්‍යයක් කියලා මේ බය කියන සංගීම ගැන බය කියන එක ලෝභය, ද්වේෂය මොහ වතුරින් මොහේ ප්‍රතිලා කියලා මට හැඟීම. ඒ වගේම බය නැති කරගන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙනවා. හොඳයි. ඔව් ඒකදී මේ බය කියලා කියන්නේ මෝහය කියන එකට තව කැලලක් එකතු කරත හැකි මේ බය එන්නේ ද්වේෂයත් එක්ක. බය හැම වෙලාවෙම වැඩ කරන්නේ ද්වේෂයිසිකේ. ඉතින් ද්වේෂයිසික තනියම ඉන්න බෑනේ. එයා හැම වෙලාවෙම මොහයත් එක්ක තමයි ඉන්නේ. ඒ නිසා බය අරුවචාන්සේ කියනවා කෙලෙස් කියන එකට තව පర్యాయ නාමයක් සමාන වචන තමයි බය කියන්නේ. බය කියන්නේ කෙලෙස්. ඉතින් ඒකෙදි සාමාන්‍ය ලෞකික මට්ටමේ බය හතර ආකාරයක් අරුවචාන්සේ විස්තර කරනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. ඒ තමයි ලෝකෙ පැතිරලා තියෙන බය හතර. ඒ හතරටම ප්‍රධාන හේතුව දක්වලා තියෙන දුසීල. දුස්සීල නම් ඒ මනුස්සයා තනි වෙනකොට අන්ධකාර වෙනකොට ලෙඩ වෙනකොට වයසට යනකොට තමන්ට තමන් දෙස් දෙනවා අනේ මට පුළුවන් කාලේ මං කරගත්ත අපරාධයක් කියලා තමන්ට තමන් දෙස් දෙන ගැතිර කියනවා අත්තානුවාද බය ආත්මයට දෙස් දෙන ගැතිය. දෙවෙනි එක කියනවා පරානුවාද බය ඔකා හැදිච්ච ගෙදර නැහැදිච්ච කවල් පොරේතයා කියලා මිනිස්සු බයි. ඒක පරානුවාද බය. ඒක අපි කැමති වුණාට මේ හොඳ සිතු ඇඳුම් ඇඳගෙන ටයිකොඩ් දාගෙන ගියාට නැත්තු බයි. ඒක පරානුවාද බය කියලා කියනවා. ඒකෙන් බේරෙන්න නම් ඉතින් සාමාන්‍යයෙන් අල්ලස් දෙන්න. අල්ලපු පිට කිට්ටු පිට කටට අල්ලස් දීපුවා මේක ෂේප් කරන්න පුළුවන්. නමුත් මේක මට්ටම පැන්නට පස්සේ ඕක පොලිසියට පේසන් ගිහිල්ලා රිමාන්ඩ් එකට ගිහිල්ලා උසාවියට ගිහිල්ලා දඬුවම් දෙනවා. නීති කැඩිච්ච වෙලාවට දඬ නීතියට අහු වෙනවා. අහු වුණාට පස්සේ ඒ සිල් කැඩිච්ච එකන හැම වෙලාවෙම පොලිසියට බයයි. යුනිෆෝම් එකට බයයි. මේ අන්ධකාරයට ආලෝකයට බයයි. ඉතින් මම මොකද මේ කොයි වෙලාවහරි මගේ වැරද්දක් අහුවේ කියන රටේ සිවිල් නීතියට බය තියෙන. ඒකට දඬ බය කියලා කියනවා. අද ලෝකේ කොච්චර පිරිහිලාද කියනවා මේ තුනම හංගන්න පුළුවන්. අත්තානුවාද බයනකොට මොනවා ටිකක් සරදයක් දීපුවාම හරි. අරහනුවාද බයනකොට කාට හරි අල්ලසක් දීලා පෙන්චය ටිකක් වට කරගත්තාම කරදරයි. දඬ බයේදී උසාවියට උනත් පගා ගන්න පුළුවන්. ඒක වැඩේ කරතයි. නමුත් අන්තිමට එකක් තියෙනවා දුක්ගති බය කියලා මරණයන් මැත්තේ අනිවාර්යයෙන්ම ඔළුව පල්ලයට කඳ උඩට තියාන කෙලින්ම අපායට යනවා කියන එක වළක්වන්න බෑ. ඔන්න හතර තමයි අද ලෝකේ තියෙන මේ අසහනයට ප්‍රධාන හේතු වෙච්ච ධර්මේ. ඉතින් සර්වචන්සි කියන ඕක නියපොත්තේ කන්න වගේ කඩන් කරන් තියෙන්නේ සමාදාය සික්කත සික්කාපදී. ශිල්පද අවරදන. සමාදන් වෙලා රකින්ද ප්‍රතිමකත අර තමන් තමන් දෙත්තින ගැතිය තමයි මෙතික් කරලා නිකම්මන් ශිල්පද කැඩුවා. දැන් රකින්නවනේ බුදුහාමුදුරන්ගේ මේ බෞද්ධ ධර්ම සාර්ථි ගුණේනේ මම මේ රජුන් හංගන්නවක්වත් ලාභ සත්කාර ලබන්නවත් නෙවෙයි සීලයක් සලකලානේ කරන්න කියලා හිතෙනකොටම අර කරපු අපරාධ සියලුම තමන්ගේ වාසියට හේතිනවා. එච්චර අපරාධ කරපුවා මම දැන් කරන්නේ නැහැ කියන එකේ. ඒ වගේම කවුරු බැන්නත් හරි ඒ බණින්නේ පරණ පව්වලට මම දැන් කරන්නේ. ඊට පස්සේ පොලිසියට අහුනක් දාන්නව කමන්නේ. ඒ කරපු දේවල් වලට දඬුවම් ඊට පස්සේ මම කරන්නේ. කියලා අපාය පිළිබඳ වුණත් බය ඇතිවෙනවා. මෙන්න මේ හතර තමයි ඒ නිසා ඒක මෝහය කියලා නෑ කියන්න බෑ. නමුත් හැම වෙලාවෙදීම ඔය බයත් එක්ක වැඩ කරන්නේ ද්වේෂය. ද්වේෂයෙන්මයි බය ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා ද්වේෂචෛසිකේ සහ මොහචෛසිකේ වැඩ කරන්නේ. ඉතින් අද ලෝකේ තියෙන අසහන එහෙම නැත්නම් අපි කියන මේ මානසික රෝග තනි වචනේ කියන්න පුළුවන් බය කියන වචනේ දාන්න. ලෝකේ තියෙන සෑම අසහනයක්ම සෑම මේ මොනවාද අපි කියන මානසික රෝග සියල්ලම එකම ද්වේෂචෛසිකෙන් එන එක. නිසා මෛත්‍රියෙන් ක්‍රම දෙකක් තියෙනවා බේරෙන්න. එකක් තමයි මෛත්‍රියේ සතුටු වෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න ඕනෙම සිද්ධියක තියෙනවා. You must try to find a reason to be glad under any circumstances කියලා වෙන ඕනම දෙයක සතුටු වෙන්න පුළුවන් පැත්තක්. ඒක හොයන එකමයි කියන්නේ. එතන එන දෙයට ප්‍රතික්‍රියා නොකර මූණ දෙන සතිය සති සමාධි දෙකෙන් එචනක් කියන මේ විකසන සමාධි දෙකෙන් උත්තර දෙකක් තියෙනවා. මේක සාමාන්‍ය වෙයි බයේ ඉන්න කෙනාට හෝ එහෙම නැත්නම් මේ ද්වේෂයිසික තියෙන කෙනා කිච්චු කරගන්න. ප්‍රතිමත් වෙන්න කියනකොට ගහගන්න. මෛත්‍රී කරන්න කිව්වහම කිට්ටු කරන්න බෑ. ඒ මොකද හේතුව ඒ යත්තන්ට මේ නිකන් මේ කරප්පන් එනවා වගේ මේ වැඩි. ඒක නිසා සෑහෙන පිනක් තියෙනත් ඕනේ මේක තේරුම් ගන්න. ඒ නිසා බය කියනවා මේ ආයුර්වේදයේ කියනවා අද තියෙන රෝග සියල්ලටම හේතුව කායික රෝග වලට අස්ථාන බිය. අස්ථාන බිය නිසායි මේ අපිට මේ කායික රෝග සියල්ලත් වෙලා තියෙන්නේ. අත්තාන බිය කියන එක විකෘතියක්. ස්ථාන බියක් තියෙනවා. ස්ථාන බිය වෙනම දෙයක්. අස්ථාන බිය කියලා කියන්නේ මේ සැක කරනවා. අරයා මෙහෙම කරයි, මෙයා මෙහෙම කරයි දැන් ප්‍රභාකරන් ගහයි, මේ ආණ්ඩුව පෙරලෙයි, අනික ආණ්ඩුව එයි, ආර්ථිකේ වැටෙයි. වෙලක් නැහැ බං. මේවාදී ජීවත් වෙන ලෝකයක් තියෙන. ඉතින් මේ ශායි මිනිස්සු නිකම්ම ඉචපන්නව දෙපැත්තෙන් පත්තු කරුවාගේ උණු වෙලා වැක්කනවා. අස්ථාන බයක් නැති වෙන්න නම් හිත වර්තමානයේ තියෙන. ඊට වර්තමානයේ තියෙනකොට මොනම විදියකින්වත් ඒකකට අස්ථාන බයක් නැහැ. සත්‍ය තියෙනවා. එතකොට තේරෙනවා අපි මේ ජීවත් වෙන්න උත්සාහ කරනකොට බයක්. ජීවත් වෙන්න බයක් නැහැ. වර්තමාන ජීවත් වෙනකොට බය ඉන්නේ. ඒ නිසා මේ බය කියන চৈতසිකම ජීවිතේම මුළු ජීවිතේම අලකයි. ජීවිතේ විතර කරන්න පුළුවන්. නමුත් මේකෙන් කරන කරණ තියෙන්නේ රෝගකාරී ජීවිතය සහ මානසික අසහන ජීවිතය තමයි. පිරිච්ච ජීවිතය ගැන ගන්න නම් මෛත්‍රියේ අනිත් පැත්තට යන්න ඕනේ. ඉතින් ආගමික ජීවිතය ගත කරන එක නම් මේ දෙක සමබර කරන්න කියනවා. දැන් ඉන්නේ අපි ඒ ගෙනාපු ඇඹුල් වෙච්ච ලොකු සංකේතයක කුණු වෙච්ච අච්චාරු වැලියක් අකා ඉන්නේ. හොඳට තිබුණත් අච්චාරු බඩ දාන. කුණු වෙච්ච අච්චාරු කියන්නේ විසක්. ඉතින් අපි කන්නේ අපි හදාගත්තු කුණු වෙච්ච අච්චාරු වැලියෙන් කන්නේ ලස්සන වර්තමාන මොහොතේ පිරිසුදුකමක් තියෙන්නේ. නමුත් වර්තමානයේ පිරිසුදුකම ඔය කුණු අච්චාරු වැලියෙන් දැම්මම ඒකවල සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් කියනවා කුණු වෙච්ච ගවර වලකට වතුර ටක්කයක් ඇරියොත් අලුත් වතුර ටක් එකක් ඉතින් අර ගවර වලේ තියෙන කුණු අයින් වෙනවා. කොච්චර කල්යයිද කියලා අහනවා ගවර වල සම්පූර්ණයෙන්ම සුද්ධ වෙනවා. ගවර වල කියන්නේ විසර හලක් ඉන්න තැනක හම්බෙච්ච ගොම වලක් උඩ වතුර ටක්කයක් ඇරියයි කියලා ඔක්කොම සුද්ධ වෙලා යන්නේ නැහැ. නමුත් වතුර ටක්කයක් ඇරින්න නැතුව තිබ්බොත් තව තව කුණු වෙන එකයි සිද්ධ නිසා සතිය ටික ටික හරි දාන්න කියන ඔච්චර කුණු වෙලා තිබ්බත් කොහොමද හරි එළියක් වුණත් සතිය පිටවන්න පුළුවන්. මයිලක තියෙන ගුණවත්යාරි හැලියක් කියලා දන්නවනේ. මයිලක තියෙන කෙලෙසක් කියලා දන්නවනේ. මයිලක තියෙන බයක් කියලා දන්නවනේ. මයිලක තියෙන මේ ද්වේෂය කියලා දන්නවනේ. ඒ දැන ගැනීම අනිවාර්යයෙන්ම පෙර පිළිසිදු මේ වතුරක් ඉවතු කරනවා කියන්නේ. ඒ සෑහෙන ආත්ම ශක්තියක් ඕන කෙනෙකුට මේ කුණුවත්චාරය හැලිය කවදා හරි මම හොදනවා කියන හැඟීමේ පිළිසිදු වතුරකට කරලා තියලා අර කුණු යන්න අරින්න. අනවලදී ගොක්ම උදව් කරන්නේ බයට නම් 100ට 100ක්ම එකවරම ගන්න පුළුවන් උත්තරේ තමයි සත්පුරුෂ මණ්ඩලයට වැඩිච්ච ගමන. සත්පුරුෂයන් අතරට වැඩිච්ච ගමන මම බය නැකිලම යනවා. හැබැයි සත්පුරුෂයන් යනකොට ආයෙ බයයි. ඒ නිසා නිතරම සිද්ධ වෙච්ච තැනක ඉඳී කියලා කියනවා. භාවනා කරලා සිද්ධ වෙච්ච තැනක ඉන්නකොට අරසාවක් නැහැ. ඊ ගමම නැති වෙනවා. හැබැයි ඉඳගෙන සතිය වඩන්න. සතිය වඩලා වඩලා වඩලා තමනුත් එවැනි සෞඛ්‍ය සම්පන්න කම්පන බිහි කරන මධ්‍යස්ථාන පාටපත් වෙන දවසට එනකන් ওই බය ඇති වෙනවා. මුළු ලෝකේ තියෙන සම්පූර්ණ දැනුම පද්ධතිය තනි වචනයට යට කරන බය. මේ ලෝකේ ඔක්කොම දැනුම හොයාගෙන තියෙන බය. මේ දැනුම හැම එකකින්ම කරන්නේ මේ තමන්ට තියෙන බයක් නැති කරගන්නයි මේ කාඩ් එක වෙන්නේ. මට අහවල් දික්කේ දිනවා, අහවල් දේ දිනවා, කල්ලි දිනවා, අරක දිනවා කියන්නේ ඌට කෙලින් ඉන්න බෑ කියන එක. ඌව නැති උනත් තියෙනවා. ඒ නිසා අපි ওই බය කියන එක මේ හොඳ මේ අල්ලත කියන එක හරි සෞත්‍ය දෙන්නේ. අලුත තමයි වැඩේ යන්නේ. ඔකට වෙන නමක් දාන චොක්ලට් අයිස්ක්‍රීම් වගේ කියන නමක් දාන තමයි වැඩේ යන්නේ. ඒක තමයි මුළු ලෝකෙම මේ දුවන්නේ බය. ඉන්ටර්නෙට් කියන කෙලෙස් වලට කියන පොදු නම තමයි බය. ඉතින් අපි ඒකම ආඩම්බරයක් කරගෙන ඉන්නවා. අපිට මෙච්චර සල්ලි තියෙනවා, මෙච්චර දැනුම තියෙනවා, මෙච්චර ඊළඟාරකම තියෙනවා, මේකයි තියෙනවා කියලා කියන්නේ බයේ ප්‍රමාණය තමයි. ඔය මොනවත්ක්ම නැතුව නිකන් ඉන්න පුළුවන් නම් අපි හෙළුවෙන් වල ඉපදිච්ච ගමන් හිත මොකක්වත් නැහැ අනුන්ට අප දෙනවා සම්මුද්දලියේ ඉන්නේ කිසිම හැකියාවක් නැහැ. පෙරවන් සරණයි ආය ලයින් එකක් තමයි ඒත් අපේ දෝෂයක් නෙවෙයි ඈ. නෑ සානස මෙහෙ ලයින් එකක් අස්සලා. ඔය අපි ගියේ කියලා හිතියේ මේ මේ බය බය සම්බන්ධව කියනවනම් ඒ මුළු ලෝකෙම තියෙන දැනුම සම්පූර්ණයෙන් බය රූපන්දයක්. ඒ නිසා දැනුම තියෙනවා කියලා කියන්නේ බුද්ධියෙන්තරව සම්පූර්ණ මේ උඩර වෙටියක්. ඒ වගේම ලෝකේ අපි උපදි කියලා යම් ප්‍රමාණයක් හම්බ කරලා තියෙනවා අපේ බලපුලුවන් කාරකම් කියලා ඒ සේරම බයට අපිට ඒවා එකක්වත් නැතුව ජීවත් වෙන්න පුළුවන් නමුත් ඒක අපි උත්සාහ කරන්නේ නැහැ මරණ තුලාවට මොකද හේතුව අපිට පුළුවන් කාරකම් වෙන්නද අපේ වරණ. සරුවත් සඳහන් කරන්නේ සියල්ලකින්ම අබිනිෂ්ක්‍මණය කරලා නිකම් මිනිහෙක් වෙන්න පුළුවන් කියලා උත්සාහ කරනවා. මම දැන් මෙතෙන් එනවායි කියලා කියනකොට මොන අයිතිවාසිකම් තිබුණත් අපි එතෙන් එනවා. ඒ නිසා අතහැර දැමීම තුළින් අපි මේක උරගාලා බලන්නේ ඒක තමයි. මේ මොනවත් නැති වුණාට මට ඉන්න බැරිද? එදාට බලනකොට ඒක අමාරුවක් නැහැ. අරවා තියෙනකොට ඒවා වේතන්නේ අපි ලොකු හයිය කියලා. නම් කරුවචන සඳහන් කරනවා නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. ඔබ මොනවා හරි උපනිශ්‍රේ කරගෙන මොකක් හරි නිසා ජීවත් වෙනවා නම් ඒක නිසා අපිට සැලිල්ලක් කම්පනයක් චංචලයක් කුප්පමක් හිතනවා. වස්තු නිසා, අමුදරුවන් නිසා, භවෝග සම්පත් නිසා, උගත්කම් නිසා අපිට කම්පන චංචල කරනවා. ඒක මොකක්වත් නැතුව අනිශ්චිතව ඉන්නවනම් තලම අන්තරිකං අසති. චලිතේ අසති අගති ගති නැහැ. චලිතයක් නැත්නම් එහි මේ ගමනක් නැහැ. තමන්ට තියෙන මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ හැකියාවල් ටික නයිසර්ගිකෙන් අපිට තියෙන හැකියාවල් මේ පිටින් දාගත්ත බයට ගත්තේ වනේ නයිසර්ගික හැකියාවල් ටික තේරුම් ගන්න නැති වුණොත් කියන ඇතා අත්දන්න කුලේ ඇතා මැරෙන්න චිත්තක්ෂණ කලින් යනකම් ඌ දන්නේ නැතුළු උගේ හැකියාව. උගේ ඇඟ පේන්නේ නැතුළු. කන් දෙකට වැහිලාලු ඉන්නේ. මැරෙන්න මොහොතකට ඉස්සලා ඌට තේරෙනවලු යකෝ මම ඇතෙක් නේ කියලා. එතකන් ඌගේ ඌගේ පරක්‍රමය දන්නේ නැතුළු. ඒක උඩ දඟලන්න හදනකොට මැරෙනවා. ඔය ටික තමයි හැම මිනිස්සෙකුට වෙන්නේ. මරණ මොහොතේදී තමයි එවන්ට තේරුම් ගන්න මනුස්සත්වය කියන්නේ කොච්චර වටිනද ඇද නමුත් අපි මොකටද මේ ගත කෙරේ මේ දැනුම ලබන්න මේ ලාභ සම්පාද ගන්න මේ අරසාව ඇති කරගන්න අනම්මනම් කරන්න බලන්න අතරමඟදී ආතියෙලා මැරෙනවා. මැරෙන මොහොත බලනකොට පේනවා ගෙනාපු ටිකේ කිසි වෙනසක් වෙලා නැහැ. මනුස්සකම එහෙමම තියෙනවා. කවදාවත් ඒක බුද්ධ විඳලා නැහැ. ඒක උඩින් මේ ආයිත්තම් කරන්න ආලවට්ටම් කරන්න නගලා තියෙන මූනික தත්ත්වය තේරුම් ගන්න නැහැ. ආමතුනික සූත්‍රයත් වෙන ඔකටම ආදායයක් වගේ බය කියන එක නැති දෙන්නේ කියනවා කියලා. එක්කෙනෙක් තමයි ඔය හෙනාඩට බය වෙන්නේ නැති එක්කෙනෙක් ආතන්නවා. අනිත් කෙනා කේතර සිංහයා. එතකොට කේතර සිංහයා බය නැතුව ඉන්නේ මේ කෙලෙස් වැඩි ඉන්නේ. උපරිම නිසා. රාතන් වහන්සේගේ කෙලෙස් නැති. එතකොට අපි සාසනයට ගල්පලා ওই කාරණාව ගත්තොත් මේ බය කියන එක ඇත්තම නැති වෙන්නේ කෙලවලින් සකාය දිට්ඨිය කියන එක නිසයි ඇති වෙන්නේ. නිති කරන්න වෙන්න නම් කවදා හරි සක්කාය දිට්ඨිය කඩදැවීමෙන් කියන්නේ. වෙන විදිහට කියන්න පුළුවන් නෑ මේ ආයෂ්ඨින් ඉදිරිපත් කරේ ඇතුළේ මේ අඟුත්තර නිකායේ තියෙන සූත්‍රයක් මේකට විචිත්‍ර පැති දෙකක් පෙන්වනවා සරුවත්නාන්තේ කිසිම බයක් නැති දෙන්නේක් මේ ලෝකේ ජීවත් වෙන එකක් තමයි වන රාජා කැලේ ඉන්න රාජා සිංහයා ඌට බය නැ දෙයක් නම් මොකද හැම සතෙක්ම ඌට බයයි. අනිත් එක රාතන් වහන්සේ රාතන් වහන්සේත් නැති වෙන දෙයක් නැහැ. රාතන්ට කෙලෙස් නැති නිසා බය වෙන දෙයක් නැහැ. සිංහයාට කෙලෙස් පිළිලා තියෙන නිසා ඒත් බය වෙන දෙයක් නැහැ. ඉතින් ඒකට හේතුව මොකද ගත්තොත් අපි මේ මේ මම මාගේ කියලා හදාගත්ත මේ මේ කූඩුව. ඒක නිසා තමයි අපිට මේක ඇති වෙලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක නැත්තම් ඊට පස්සේ ඊයාල බය ඇවිල්ලා හතලපවතින කැදල්ලක් නැති වෙනවනේ. ඒක නිසා මේ ලෝකේ තියෙන සෑම වස්තුවක්ම දැනුමක්ම හැකියාවක්ම සක්කාය දිට්ඨියෙන් ඇතිවෙච්ච පිළිකාවක්. සක්කාය දිට්ඨිය ඇතිවෙච්ච පිළිකාවක්. මේ පිළිකාව තමයි දැනුම කියලා කියන්නේ. වස්තුව, ලාභ, සත්කාර, සම්මාන, සිලෝක කොහොමද කියලා මේ පින් කරලා ලබන ආත්මේ අපි බලාපොරොත්තු වෙන මොනවද තියෙනවනේ. ඒ හේහෙම සක්කාය දිට්ඨිය ඇතිනේ පිළිකා. මේ මේ ඉහලින් බලනවා. ඉතින් නමුත් ඒක අවබෝධ කරගෙන ඒ හැබැයි දෙයකින්ම අතහැර දමමින් අතහැර දමමින් ඉහළට යන්න වස්තු තියෙනවා. දැනුම තියෙනවා, පුළුවන් කාර්කම් තියෙනවා. නමුත් ඒවා අතහැර ගැනීම සඳහා තියෙන දේවල් මිස බදා ගන්න තියෙන දේවල් නෙමෙයි. ආන්න මේ විදිහට පාවිච්චි කරනවා මේ ලොකු සංකීර්ණ කාර්යයේ ගේමන සංකීර්ණ කියන්නේ සියලු භව සම්පතොත් හැර සියලු භව සම්පත් ලබා ඒ සියල්ල අතහැර ලැබීමෙන් ලැබෙන නිවන් දකින්න ලැබේවා කියලා සබ සම්පත් ලැබෙනවා. ඒ කියන්නේ හරියට මේ මේ පිකප් බෝඩ් එක කියලා එකක් තියෙනවා. දුවන කට්ටියට ඉස්සලාම ඔන්‍ය මාක් ගෙත්තේ ගෝ කියනකොටම ගන්න ගන්න බෝඩ් එකක් තියෙනවා. ඒක ට්‍රස්ට් එක දීලා තමයි පණින්නේ. අනිත් පිකප් බෝඩ් එක වගේ තමයි භව සම්පත්. ඒකට කියන උපදි කියලා වචන පාවිච්චි කරන උපදි කියන්නේ අපි පුළුවන් කාර්යයක්. අපි දෙන හැකියාවන් ඔක්කොම ටික. උපදීන් අනුවය අපි ස්පර්ශය ලබනවා. උපදී නැති කෙනාට පයේ ස්පර්ශයක් ඉන්නේ ඇවිල්ලා වදින්න තරක් නැහැ. ඉතින් ඒක අපිට දෙකම සිංහත් ආතන්නාසිත කියන එක දැනට හිතවිල්ලක් අපේ තියෙනවා. අපිට අත්දැක ගන්න බෑ. කිතියෙන් අත්දකින්න පුළුවන් දේ තමයි ඕනම චිත්තක්ෂණයක අරමුණු සීකරමින් ඉඳ වර්තමාන අරමුණ කවදාක බයක් බයක් එන්නෙම සැකයක් එන්නෙම මට හරිද වැරදි කියලා හිතෙන්නෙම අරමුණේ හිත පිට කරනවා. ඒ හිතවිල්ල අගේ කරලා. අරමුණේ හිත තිබ්බ ගමන් ඕනම වෙලාවක ඒ අරමුණ අනිවාර්යම රූප අරමුණක් වෙනවා. කය ඇලීමට හොඳ වංගමක් වෙනවා. ඒ නිසා රූප කර්මස්ථානයෙන් අපි කායන පස්සනාවෙන් කරගෙන ඕන තැනකදී බය වෙන දේවල්, සැලෙන දේවල් එන්න මොකද සක්කාය දිට්ඨිය හිඳුම් කරන වෙලාවල් එනවනේ. ඉතින් හැම වෙලාවකම මේ ඒ ශේත්‍රයේ ඉන්න ගමන් භාවනා ඉන්න ගමන් මූල කර්මස්ථාන හිඳාව ගමන් අර බය නෑ මොකද අපි ආව කැලේට ගිය මිනිහා කොට කොට ගියානම් ගස්කානේ ගහදි ගියාවෝ එනකොට එන්න පුළුවන් නේ අපෝ. ගෙදෙට්ට එන්න පුළුවන්. පල්ලෙක් යනකොට මගේ දිගට පිස්සු කර කර යනවා. උන් කොහේ ගියත් ආපහු එන්න පාර තියෙන එකේ කියලා. ඉතින් ඒ වගේ අපි කියන පාර පුරාම දිගටම රූප කර්මස්ථාන හරය යනවනම් ඇත්ත රූප කර්මස්ථාන ගෙවල් දාලා රූපේ ගෙවියාම තමයි නාම රූප දෙක ගෙවට නිවන කියන්නේ. නිවන ලබනකම් ඒක තියෙනවා. ඒක දිගියම අපි බය දුරු කරගන්න අපව වෙනවා. ඒ නිසා සර්වඥන්ත මේ ඉදිරිපත් කරන ක්‍රමේ බය සහිත කෙලෙස් සහිත පුද්ගලයන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. බය කියන්නේ කෙලෙස් කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කිරීමයි කරන්නේ. ඒක දුරු කිරීමයි ක්‍රමේ හැදිලා තියෙන්නේ. මුළු ලෝකෙම තියෙන ওই ලෝකයේ අද තියෙන මේ ඔය විූෂණ අද ලෝකේ තියෙන ওই ලොක්කම ඔක්කොම අලංකාර කාට් ඔක්කොම තනි කර බයට ඇති බය කියන චෛතසිකයෙන් තමයි මේ සේරම නිෂ්පාදන මේ සේරම නව ගවේෂණ ඔක්කොම කරන්නේ බයට. ඉතින් අපි හිතන්නේ මොනේ ඒගොල්ලෝ ඇත්තට වීඩියෝ කියලා. මොන පිස්සුද? ඒ සර්වතනන්ද කියන්න වදන් නැති. සර්වතන කියන්නේ වීර වෙලා බෑ ධීර වෙන්න ඕනේ. ඔය සියල්ල අතහැර යන්න සබ්බම් පහානීය ගමන. ඔය සියල්ල මත හරින්න පුළුවන් ගැතියක් තියෙනවා. එතකොට හම් වෙනවා නොසැලෙන තැනක් අච්චුත රසයක් වෙනස් වෙන්නේ නැති එකක්. අන්න එතන තමයි සරුවචන්දේ පරමාර්ථ වශයෙන් මේ දේශනාව යොමු කරවලා තින්නේ නැත්නම් කුළු ගන්නලා තියෙන්නේ. ඒක දැනට කෙලෙසයිට වෙන්නේ නැත්තන්ට හිතලුවක් පමණයි. අද හිල්ලෙන් ගන්නවා. සරුවචන්දා දැකලා අනුකම්පාවෙන් දේශනා කළා තියෙනවා. නමුත් අපිට අත්දකින්න පුළුවන් තැන තමයි යම්ම වෙලාවක මෛත්‍රියට හිත වැටුණා නම් දකින්න සිද්ධියක හොඳ පැත්ත දැක්කම සිද්ධිය එහෙම නැත්නම් සතියෙන් එළඹ සිටියා නම් ওই දෙකේදීම බය නැහැ. සිංහයයි රාතන්නාංශ දෙන්න තමයි උතන. තමන්ගේ හිත ඕනම වෙලාවක මූල කර්මස්ථානට ගෙනාන බයක් එන්නේ. එහෙම නැත්නම් වෙන මේ හැම දෙයක්ම සිදුවන්නේ හොඳට. කියලා අඳුර වලාවේ විදිරේතාව දකින්න ගන්න නම් මෛත්‍රී ඒත් බයයි. අනිත් එක පුහුණු කරලා ගන්න. මෙල්බන් කට්ටිය පිළිගන්නවද? සාදු සාදු ස්වාමීන් වහන්සේ උදව්වෙන් කිරීම තරමකට වැටුණා ඒත් ඒක ආපහු අහලා ආපහු වතහා ගන්න බලන්න. හොඳයි අපි දැන් වෙලා වෙලාව කිට්ටු කරගෙන එනවා ඒක නිසා අපි ධර්ම සාකච්ඡාදී මෙතෙන් නැත කරන ලබ සුමානේ අපි හම්බ වෙන්නේ ඊගාව සුමානේ 21 28 28 වෙනිදා බොහෝ විට අපි හමු වෙන්නේ ඉති කියන නැවතත් ධර්ම සාකච්ඡාවක්. එන අපි මේ මෙතනින් මේ මෙල්බන් වලට සම දෙනවා. කවුද බදාන්නේ? දැන් අපි ආයකට ඉන්න පහක් ගන්න කාලයක් ගත කරලා තියෙනවා ධර්ම සාකච්ඡාව තුළ. ඒ ධර්ම සාකච්ඡාවේදී අපි අම්මා කාර්යක සාකච්ඡාන් කිසිලක් කරගත්තා. ඒක සංපේන උපෙන්නේ ඒ නොපිනි මේවට උදව් කරගෙන සිදුනාමත් සාදු කියලා අනුමෝදන් වෙච්ච ඥාතියින්ට මේ පින් අත්පත් වේවා. අපිටත් මේ පුරා ශක්තිය නිසා අපේ පරමාර්ථ සීපත් කරන පරමාර්ථ විදු කරගන්නට හේතු වාසනා වේවා කියන අදහසින් අපි ඉස්තාවකාදාදී ගාථා සම්දාන කිරීමේ ඒ සාකච්ඡාව හරි සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. ඉස්තාවකාදාදී සම්පතං කුණ සම්පතං සාති වේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ගියා එත්තාතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti කියා එත්තාතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti කියා ආකාදත්තානි උම්මඨා ඒවානං මහිත්‍තිකා පුඤ්ඤං සම්මනෝ නිත්වා සාසනං ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු දේශනා ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සිතාවං ඥාති ඉදං වෝ ඥාතිනං හෝතු සිතාවං ඉදං හෝ ඥාති නං හෝතු සිතා ඉදිනා යම්කම්මේනේ මාහිකාර සමානෝ අසං සමානෝ යාව නිපාන පත්‍තියා ඉදිනා පුඤ්ඤකම්මේනේ මාහිකාර සමානෝ අසං සමානෝ යාව නිපාන පත්‍තියා ඉදිනා පුඤ්ඤ කාය සමාධි සතං සමාධි මොහොතු සාලං පාරපත්තිය